නැහි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැනොත් මේ අවස්ථාවේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ආරම්භය ලබා ගන්නයි අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු ඉඩ ලැබෙන ප්‍රමාණය අනුව සභාවට පස්සේ විවෘත සාකච්ඡාවක් බවට පත් කර ගන්නට අවස්ථාව දෙමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මම මෙවැනි නේවාසික භාවනා වැඩසටහනකට සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. නමුත් වසර කීපයක සිට භාවනාවට හුරු පුරුදු වීමට උත්සාහ දරුවෙමු. මට ආනාපාන සතියේදී හුස්ම දැනෙන තැන නාසයේ කෙළවර බවට වඩා බඩ හැකිලෙන පිම්බෙන බව පහසුවෙන් දැනේ. නාසයේ අගට හිත යොදවා උත්සාහගත් නමුත් වැඩි වේලාවක් එතන හිත නවතින්නේ නැත. මෛත්‍රී භාවනාව සහ බුදුගුණ භාවනා නිතර පුරුදු කර ගත්ෙමි. නමුත් ආනාපානය වඩන්නට කැමති නිසා අපහසුයෙන් උත්සාහ ගනිමි. ඊයේ ඔබ වහන්සේ කියා දුන් පරිදි ඉඳගෙන හිටීම සක්මන හොඳින් තේරුම් යන බව දැනගතිමි. සමාධිගත හිත තවම නොයැටෙන්නේ ඇයිදැයි පහදා දෙනු මැනවි. ධර්මයේ අසා පමණක් in bracket භාවනාවෙන් තොරව මාර්ගඵල ලබන්නට හැකි බව අසා තිබෙනවා. එය පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අන්තිමට ලියලා තියෙනවා කරුණාකර උසාවියට කැඳවන්නට එපා. <laughs> ඒ තමයි වෙලා ජීනිතින් බයයි ආසයි දෙකම තියෙනවා. මේ පළවෙනි කොටසේදී මම හිතන්නේ ඉස්ලාම දවසේ මේ චානක මහත්තයා මම හිතන්නේ ප්‍රකාශයක් කරා ආනපාන බැලුවේ නැති වුණාට ඉඳගෙන ඉන්න බව දැන ගැනීමම ලොකු සතුටක් ලොකු පිරිච්ච ගතියක් ඇති උනායි කියලා. ඉතින් මේකේ ඒක තාම විශ්වාසෙ නැතිකම තියෙන්නේ. ඒක නිසා ඒකට හේතුව මම හිතනවා මේ සතියට වැඩිය සමාධිය මුල් කරගත්ත ආදා කල්පයකින් ලියලා තියෙන්නේ. ලියුමක් ලියලා තියෙන්නේමයි බලාපොරොත්තුවත් ඒකයි. ඉතින් ඒකෙදී මේ දෙකම හදා ගන්න ඕනේ. මොකද ආනාපාන සතිය නැති වුණාට සතිය තියෙනවනම් සමාධිය නැති වුණාට සතිය තියෙනවනම් ඒක මූලික සුදුසුකම. ඒකට අනුග්‍රහ කරපු ගමන් ඒකට පෝර දාපු ගමන් ඔය සමාධිය නොහිතපු වෙලාවට කෙටේනවා. ඉතින් ඒක නිසා ඉස්සල්ලාම පුළුවන් දහන්න හිතට සතියට ගෙට ගෙවද්ද ගත්තට පස්සේ නැත්නම් සතිය පුරුදු කරගත්තට පස්සේ සමාධිය නෑ එම් කියනවා සතිය තුටි කරලා දෙන්න. ඒ නිසා සතිය තියනවාද කියන එක බලන්න ඉඳගෙන ඉන්න වෙලාවේ මම ඉඳගෙන ඉන්නවා. ඇවිදින වෙලාවේ ඇවිදිනවා. ඇවිදින වෙලාවේ සමහරලාට වම දකුණ පේන්නත් පුළුවන්. ශබ්ද වේදනා හිතිලි වෙන්නත් පුළුවන්. ඒත් තමයි දන්නවනම් මම මේ ඉන්නේ සක්මන් කරමින් කියලා. හිත ධෛර්ය කරගන්න. වාඩිලා ඉන්න වෙලාවේ මට පිම්බීම හැකිලියෙන් පෙන්නුවත්, ආනාපානෙ පෙන්නුවත්, බුදුගුණ වැඩුවත්, මෛත්‍රී වැඩුවත් මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒක තමයි සතිය කියන්නේ. අනේ ඒ සතිය පිළිබඳව තියෙන ඇදහිල්ල විශ්වාසය එහෙම නැත්නම් සාදර බව ඒක සමාදන් වෙන ගතිය නැති නිසායි අපි මේ දුක් විඳින්නේ. භාවනා මුළු ලෝකෙම දුක් විඳින්නේ මේ සතිය තියෙද්දි ඊට හැයින් අත දාලා සමාධිය අල්ලන්න හදනවා. එහෙම නැත්නම් කරත්තෙට ගුණාට ඉස්සලා කරත්ත ඉස්සලා කරන්න හදනවා. ගමනක් නැහැ. කවුරක්වත් මං චෝදනා කරන්නේ නැහැ භවනා කරන දෙන කට්ටියට උනන්දුවක් නැහැ ඇත්තටම කැපවීමක් නැහැ කියනමතර සරල කාරණාව තේරුම් ගන්නෑ බුදුජානනාංශයේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල ඉස්සල්ලාම තිල තියෙන සතර සතිපට්ඨාන සතිය තිබ්බට පස්සේ සමාධිය එනවා ඉන්ද්‍රිය ධර්මත් පෙළ ගැසල තියෙන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේ ශ්‍රද්ධාව තියෙනවා නම් වීර්ය කරන්න කියලා කියන්නේ සතියට ඒතර සමාධිය එනවා ඊට පස්සේ ප්‍රඥාව එනවා ඉතින් අපි අර ඊට එහයින් ගිහිල්ලා එක්ක සමාධිය අල්ලන්න හදනවා. එතන පේන්නේ නැති ආනපනයක් අල්ලන්න හදනවා. මේක තමයි මේ මේ සක්කාය දිට්ඨිය ස්වභාවේ තියෙන දේ සතුටු වෙන්නේ නැති දෙයක් අල්ලන්න හදනවා. එතකොට අර දෙකම නැති වෙනවා. තියෙන දේත් නැති වෙනවා. අයවත්තත් නැති වෙනවා. අනිත් එක බණ ඇහිල්ලෙන් පමණක් මේ නිවන් දකින්න මේ භාවනා මධ්‍යස්ථාන වල ඉන හුණු සෑහෙන නිවන් දකින්න ඕනේ. මුන් උදාහරණයට බණ අහනවනේ. කරපොත්තෝ මැස්සෝ බණාන කොච්චරද නිවන් දකින්නේ නැහැ ඒ නිසා බණ ඇහිමෙන් නිවන් දකින්න වෙලාවක් එනවා සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා පුරුණට පස්සේ ඊට පස්සේ ඒ පිරිච්ච කලයක් වුණාට පස්සේ කොයි වෙලාවක හරි නිවන් දකින්න බණ අහන නෙවෙයි ඕන වෙලාවක වෙන්න පුළුවන් ඒ නිසා අපි හොයනවා ලේසි ක්‍රම ලේසි ක්‍රම නෑ මේකේ මේකේ බුදුහාමුදුරුවෝ පවා දේශනා කළ තැනක ගම්බීරයි දුෂ්කරයි කියලා ඒ නිසා අනුග්‍රහිත පහක් අපි මතක් කරන්නේ මේ දේශනාව පටන් ගන්න ඉස්සලා සීලානුග්‍රහිත සුතානුග්‍රහිත සාකච්ඡානුග්‍රහිත සමාත සමතානුග්‍රහිත විපස්සනානුග්‍රහිත ඒ පහම තිබිලත් බෑ තමයිලා ඒ පහම තිබුණත් බෑ ඒකෙත් තියෙනවා වෙලාවක් කලාවක් මේරුමක් තියෙනවා යෝගයක් තියෙනවා ඒ නිසා අපිට පුළුවන් නම් හොඳයි ඒ පාවොක්සයඩෝ ස්වාමීන් වහන්සේ සමතෙම මාස 8ක් කරන්න කියන ඉස්සර වෙලා ඊට පස්සේ තමයි විපස්සනා උගන්වන්නේ හරි. ඉතින් හරියට උනන්දු කරනවා. ඉතින් ඒ ශාංශ හරියට චෝදනා කරනවා. මිනිස්සෝ මාස 8ක් කාටද පුළුවන්නේ භාවනා කරන්න. ඇයි මේ බුදුහාමර ඉන්න කාලේ කෙටිකම තිබුණානේ. ඇයි මේ දීර්ඝ ක්‍රමේ කරන්න කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා බුදුජානනාංශී ඉන්නකොටත් බාහ්‍ය දාරුචූරිය වගේ මේ පාර යනකොට ඝාතපද හතරක් කියනකොට රහත් වෙච්චයත්ෝ ඉන්නවා. ධම්මචක්කපවත්තන සූත්‍රය කියනකොට සෝවාන් වෙන කොණ්ඩඤ්ඤ අන්නාකොණ්ඩඤ්ඤ වගේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් ගාතපද හතර කියලා බලන්න රහත්තුනොත් මාත් කැමති මම අකමැති නෑ. මේකත් අහලා බලන්න කියනවා. මේ ධම්මචව හරිය නැත්තම් මම එකට එන්නේ කියනවා. හරියනවනම් අපි හොඳයි දෙගොල්ලම කැමති. කෙටි ක්‍රම වලින් යන්න පුළුවන් නම් බලන්න කවුරක්වත් එන්නේ නැහැ ඔය කෙටි ක්‍රමයට කෙටි ක්‍රම වලින් බැරි නා. කෙටි ක්‍රම කරලා කරලා බැරි වෙනකොට තමයි මේකට එන්නේ. හැබැයි මේක දැන් අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කතාවක් තියෙනවා හැම කෙනාම ෂෝට් කට් හොයනවා. ඉතින් අපේ කතාවක් තියෙනවා ෂෝට් කට් තියෙනවා ලොන් කට් එකට වඩා පොඩ්ඩක් දිගයි. සාමාන්‍ය කට් එකට වඩා ටිකක් දිගයි. හැම ෂෝට් කට් එකම. ඉතින් අද හොයන්නේ මේ තාක්ෂණයේ ෂෝට් කට් නේ. ඉතින් ජීවිතේට මොන දෙන්නේ නැහැ. ඒක නිසා මනාලා තේමයක් කරන්න පුළුවන් පිළිච්ච කලවලට. ඊට ඉස්සෙල්ලා අපිට සිද්ධ වෙනවා අපි කළ යුතු මොනවද කියන්නේ හේතු සම්පාදනයේ අපිට කරන්න පුළුවන් කොටසක් තියෙනවා. ආන් ඒ ටික කෙරුවොත් ඵලය ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ ටික තමයි බුදුහාමුදුරෝය මේ පංච අනුග්‍රහිත වශයෙන් පෙන්ලා තියෙන්නේ. ඒකෙන් එකක් තමයි සුත අනුග්‍රහිතේ අනිත් ටිකත් එක්ක සම්පාදනය කරන්න කරනකොට මේ පළවෙනි වතාවට ආපු කෙනෙකුට නම් ඒකට අවශ්‍ය කරන්නා වූ මේ පසුබිම සහ සත්පුරුෂ සංසේවනය ලැබෙයි. ඒ නිසා හිත ධෛර්ය කරගෙන සතිය ඉස්සරහින් තියන්න සමාධි ඉස්සර කරන්න එපා. දැනෙන දේ බලන්න ආනාපාන පිටිපස්සේ ඉලවල යන්න එපා. ඒ විදිහට ගියොත් ওই බලාපොරොත්තු ඔක්කොමත් එච්චර කල් යනවා දවසින් දෙකකින් Tamanට සාක්ෂාත් කර ගන්න පුළුවන් බව ඔප්පු කර ඔප්පු වෙයි කියන විශ්වාසයෙන් යුතුව අපි යන්න වෙන ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ මේ ශාස්ත්‍රීය සක්මන් භාවනාව ගැන ගරු ස්වාමින් වහන්සේ වැලිමලුවේ පාවහන් නොමැතිව සක්මන් කිරීමට නැවත වරක් උනන්දු කිරීම ගැන ඔබ වහන්සේට පින් දෙමි. එහි ඇති ප්‍රතිඵල මා ප්‍රායෝගිකව අත්දැක්කෙමි. পায়ට දැනෙන දැනීම සහ එහි හැඩතල වැඩි විය. পায়ට දැනුණ ඒකාකාරී බව නැති විය. සිහිය හොඳින් දියුණුවන බව හිත පිටතට යාම අඩුවීමෙන් දැනගතිමි. හැම පියවරක්ම අලුත් පියවරක් බව වඩා හොඳින් දැනුනි. පසුපාදයේ මාපට ඇඟිල්ල පොළවෙන් ගිලිහෙන අයුරුත් ඉදිරිපාදයේ විලුඹ පොළවේ වදිනා ආකාරයත් ඊතා සියුම්ම සහ ඉක්මනින් දැනගත හැකි විය. එහෙත් වම් පතුල තබන විට එය වම ලෙසත් එය දකුණු කකුලෙන් වෙන්වන්නේ කෙසේද යන්න දැන ගැනීම සඳහා සාක්කියක් ස්පර්ශය තුලින් සොයාගත නොහැකි විය. යම් යම් යම් අනුමානයක් තිබුණද ස්ථිර සාක්කියක් නොලැබිනි. මෙලෙස සාක්කි සොයන්න මා පෙළඹුණේ ඊයේ මතු සාකච්ඡාවෙන් පසුයි. එය මට අලුත් අත්දැකීමක් විය. එවිට හිත නොසන්සුන් වන සැටි දැක්කෙමි. එවිට නිරීක්ෂණයේ තියුණු බව අඩුකොට පෙර පරිදි පාදවල චලනය ස්පර්ශය සහ දැනීම් කෙරෙහි හිත යෙදෙවෙමි. සුදුසු උපදේශක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඒ වැලි පොළවේ සක්මන් කිරීමේදී තියෙන්නේ පොළව අඩිය තියෙනකොට අඩියට ඕන විදිහට පොළව සකස් වෙනවා. අනික ඕනම තැනක ගියොත් එන්නේ පොළොවට ඕන විදිහට අඩිය සකස් වෙන එක. ඉතින් ඒක අපි අත්දැකලා තියෙනවා ලනුපැදුර ඇවිදිනකොට සපත්තු සෙරපු දාලා ඇවිදිනකොට පිඟන් කඩොල් වල ඇවිදිනකොට සිමෙන්ති වල ඇවිදිනකොට ඒක හරි හයියයි. ඒ නිසා পায় ඒකට ඕන විදියට උඩ ඉඳලා මැටි කැටයක් අත ඇරුවොත් ඒ මැටි කැටේ තියෙන පොළවේ හැටියට පතල් පට්ටල වෙනවා වගේ ගතියක් තියෙනවා. වැලි පොළවේ එහෙම නෑ. වැලි පොළව කකුල තියෙනකොට කකුලේ හැටියට හැඩ ගැහෙනවා. ඒක සම්පූර්ණ අලුත් අත්දැකීමක් වෙනවා. කියනවා වැලි අඟල් භාගයක් අතර වැලි තියෙනවා නම් විශේෂයෙන් මේ ලේවකේ ප්‍රදේශයේ අපි පොඩි කාලේ පොඩි දරුවෝ කිචි කවනකොට ඒකේ තමයි කිචි තියෙන්නේ. මේ කාදාත් පොලේ වදින්නේ නැහැ. මෙතන තමයි ඉමෝෂනල් බොඩි එක තියෙන්නේ මේ බඩට සම්බන්ධ හැඟුම්බර පැත්තට සම්බන්ධ ස්නායු තුඩු තියෙන්නේ ලේවකේ. ලේවකේ පොලේ වදින්නේම නැහැ අපි හදාගෙන තියෙන පොලවල් වල. සපත්තු සිරප දානවා කවදාකවත් නැහැ. දැන් හදනවා සපත්තු જાතියක් අර උල්ලුල් තියෙන්න ලේවකේට වදින්න ඒක සිද්ධ වෙනවා වැල්ලේ වදිනකොට. එහෙම නැත්නම් විෂම පොළොවේ ඇවිදින්න ඕන. ඒ ඒකෙන් තියෙනවා පයට සම්පූර්ණ මේ මසාජ් එකක් මම මේ කතා කරන්නේ රිෆ්ලෙක්සොලොජි පැත්තෙන් මේ සම්බාහන විද්‍යාවේ මේ පයයි මේ අතෙමයි අතුල් දෙකේ පතුල් දෙකෙන් තමයි අපි පරිසරයට සම්බන්ධ වෙන්නේ මේ අපිට හරියට කරපොත් එක්ක ස්පර්ශක වගේ. අපි මේ ඔක්කොම වහගෙන ජීවත් වෙන්නේ. එතකොට අපි පොළවේ හිටියට පොළොවට සම්බන්ධ නැහැ. පොළොව මහීකාන්තාවත් එක්ක සම්බන්ධ නැහැ. ඒක නිසා අපි පිටකම් කාර්යෝ වගේ. පොළොවත් සම්බන්ධ නැහැ කොහෙ ගියා. වැලි පොළොවේ ඇවිදිනකොට මම පුදුමාකාර ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පොඩි දරුවෝ වැලි සෙල්ලමට හරි කැමති. ඒක ළමා අවදී ඒක වැදගත් අවස්ථාවක්. වැලිකෙලියේ පටන් යාළුවෝ කියලා අපි කියන්නේ. මේ වැලි අත ගෑම අර ක්‍රිස්පි එහෙම නැත්නම් පපඩමක් උඩ අඩිය තියෙනට වගේ පුපුරු පුපුරු ගහන ගතියත් එරා බහින ගතියත් ඒ අනුව පතුලේ හැම වෙලාවෙම වදින්නේ අලුත් අලුත් පැතිකඩ. ඉතින් ඒක නිසා වැලි සක්මන ඔය දැන් අවුරුදු 30කට 40කට ඉස්සලා පේන්නම තිබුණේ නැහැ. මීචිකලින් තමයි පටන් ගත්තේ. ලොකු ස්වාමීන් වහන්සේ ඒක හොයලා දාලා පුදුම විදියට උනන්දු කරා මීචිකලට ගිය ඕන කෙනෙකුට දැක් ගන්න පුළුවන්. මේ කාලසටහන වගේම තමයි 150ක් සක්මණේමයි තියෙන එකට පුදුම විදියට වියදම් කරලා වැලිමලු හදලා තියෙනවා. අපි මේ ළඟදී ගෙන්නගත්ත විසාකා විද්‍යාලයේ ප්‍රිෆෙක්ස්ලා 60 දෙනෙක් මම 10 පන්තිය දක්වා. ඉතින් ඒ ප්‍රධානාචාර්යතුමිය එච්චරම කැමතිලා තිබුණත් නෑ අපරාධ දවස නාස්ති වෙනවා කියලා. නමුත් කොහොම හරි මේ ළමයි ටික ආවා. ඉතින් අන්තිම දවසේ මම ගියා අන්තිම වෙලාවේ මම ගියා බණක් කියන්න ඇතර අනිත් ඔක්කොම මෙහෙ වැව්වේ. ඒ රිට්‍රීට් ඕගනයිසර්ස්ලා ඒ වෙලාවේ මම බණ කියලා මම කිව්වා මේ යන්න ඉස්සලා අපිට මොනවා හරි පසු ප්‍රතිචාරයක් දීලා යන්න කියලා එක ළමයෙක්වත් කතා කරන්න කැමති වුණේ නෑ. ඊට පස්සේ මම කිව්වා ලැජ්ජාවේ බෑ විසාකා කොලෙජ් එකේ වෙලත් මයික් එකට බය නම් ඔය සමිතියේ ඔය ළමයි අතර නැද්ද මේ වාද විවාද කණ්ඩායමක් කියලා. ඒසෝ ටීචර් කෝ තන ඉන්න වාද විවාද කණ්ඩායමේ නායිකාවක් ඉන්නවා කියනවා. මම කව අඩු ගානේ දැන් කතා කරන්නේ නැත්තම් විල්ලෙජ්ජයි. ඕගොල්ලෝ ඇවිල්ලා මේ ප්‍රධාන ඉස්කෝලේක ළමයි කියලා. ඊපස්සේ ඒ ළමයි ගත්ත මයික් එක. හරන කිව්වා මෙහෙමයි ස්වාමීන් වහන්සේ මේ කතා කරන්නම් හිතානම හිටියේ නෑ. දැන් කිරුවේ නැත්තම් ඉස්කෝලේට හොඳ නැත්නම් මේ කතා කරන්නේ අපි 60 දෙනා කවදා හෝ එක සැරේ විනාඩියක් කතා නොකර හිටියනම් ජීවිතේට මේක තමයි කියව අවස්ථාව. අපි මෙහිදී විනාඩියක් විතර දෙකකට කතා නොකර ඉයයි. ගම පුදුමාකාර දෙයක් ඒවා කෙල්ල 60 දෙනෙක් එකතු වෙලා කතා නොකර ඉන්නේ කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේක කියන කොටයි මට මතක් වුණේ මම දැක්කයි කිව්වා මගේ යාළුවෝ ටික වැලිමලු ඇවිදිනවා සමනල්ලු වගේ ස්වාමීන් වහන්සේ ගණ්ඩ බෑ වැල්ලෙන් එළියට. ඒ තරම් අර මේ ඒකේ Tamanට ඕන වේගෙන් සක්මන් කරනකොට ඒ කට්ටියගේ කිල්ලන්ගේ තිබුණ ආසාව මේ පොළොව පාගල ඇවිදිනකොට ඊටසේ ටීචර් කතා කරලා කියනවා ඊට පස්සේ අපි හිතුවේ නෑ ස්වාමීන් වහන්සේ අපි මේ ළමයි එක්ක ඇසුරු කරනකොට මේ වයස ළමයින්ට මෙච්චර මානසික ආතතියක් තියෙනවායි කියලා අර වැලි පොළවේ සක්මන් කරනකොට ගණ්ඩ බැරිකමෙන් තේරෙනවා කිව්වා මේ ළමයිට අපි කොච්චර કૃතිම දෙයක්ද දීලා තියෙන්නේ කියලා. මේ ළමයි කොච්චර කැමැතිද මේ ස්වභාවික දෙයට දුන්නාම මේ ළමයි කොච්චර ඒක මේ අගය කරනවද කියලා කිව්වහම පැය ඉවර වුණත් සක්මණෙන් එළියට එන්න කැමති නැහැ කියලා. ඉතින් ඒක තමයි අපේ ওই ලංකාව වැටෙන්න හේතුව. ලංකාවේ එදා පුදුමාකාර විදියට අරණ්‍ය සේනාසනවල සක්මන් කරලා තියෙනවා. මිනිස්සු පයින් ගිහිල්ලා තියෙනවා. මිනිස්සු කඳුර ජීවත් වුණේ. වතුර ටික හොයාගත්තා. දර ටික හොයාගත්තා. දැන් 3 wheeler එක තමයි ඔක්කොම. මේ අර විනාඩි 10 විනාඩි 1 හැතැම්ම භාගේ ගමන කරත් යන්නේ නැණේ බයි. හැමදාම ගිහිල්ලා ස්පෙෂලිස්ට්ලගේ පොලිමේ හිටගෙන ඉන්නවා. අතන කොර වෙලා, මෙතන බද වෙලා, මෙතන මෙල වෙලා කියලා. පයින් ගියා නම් මොකක්වත් වෙන්නේ නැහැ. අද භාවනාවත් ලංකාවේ වැටිලා තියෙන්නේ සක්මන් නොකරන නිසා. සක්මන් කරනවා නම් ඒක ඒ සක්මන් කරනකොට භාවනා පැත්තක තියන්නකෝ. නිවන පැත්තක තිබ්බත් ඔය ලෙඩ රෝග සනීප වෙනකොටයි නිකන් දවසේ Taman එක Taman ජීවත් වෙන එකයි දකින්නකොට තේරෙනවා අපි කොච්චර මේ අනුන්ගේ කොන්තරත් පව් කොන්තරත් ඔළුවේ තියාගෙන මේ Tamanගේ ශරීරයත් එක්ක Taman ජීවත් වෙන්නේ අරයටයි මෙයන්ටයි අතෙන්ටයි මෙතෙන්ටයි යුතුයකම් ඉෂ්ට කර කර ඉන්නවා ඒකල මැරෙනකොට තිරිසන් වගේ මැරෙන්න වෙන්නේ කිසියෙත්ම දන්නේ නැහැ හොයලා බලන්න වමයි දකුණයි අඳුර ගන්න බෑයි කියලා කිව්වොත් සක්මන් කරනකොට මේ උනන්දුවෙන් බලනකොට බලන්න අල්ලන්න බෑ ඉතින් කොහොමද එහෙනම් මාච් කරනකොට left කියනකොට left එක තියන්නේ. right කියනකොට right එක තියෙනවා අල්ලන්න බෑ. ඒ තරම් මේක assume. නමුත් ඒක අල්ලන ස්වරූපයෙන් ගියොත් පේනවා. බාහිරේ තියෙන දේවල් මොකුත් නැහැ. ධක්මං කරන ගමන් හරියටම ඒකටම හිත පිටලා හිටිනවා. ඒක සමහරලාවට ඇත්තටම අනවශ්‍ය හිත මෙහෙවීමක් වෙනවා. ඒතර ඒ පස්සට ගත්තර කමන්නව කියලා තියෙන විදිහට තමයි සාමාන්‍යයෙන් ඇවිදතර කමක් නැහැ. නමුත් පහුවෙනකොට තේරෙයි මුළු ජීවිතේම අපි ඇවිදලා තියෙන තනි කකුලෙන්. අනික කකුල සොත්ති කකුලක්. එකකින් ඇවිදිනවා අනිත් එක නෑ උස්සලා තියෙන එක විතරයි කරන්නේ. ඉතින් ඕක දන්නේ නැතුව අපි කරනකොට ඇවිදිනකොට මම එතත් මතක් කරා වගේ හැම ඇවිදින හැම වෙලාවෙම සමබර නැති අත්දැකීම් ව්‍යායාමයක් අපිට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා හිතන්න මේ ඇඟ කොහොමද මැෂින් එකක් හිතන්නකෝ ඇලයින්මන්ට් සවුත් වෙලා අවුරුදු 20ක් තිබුණොත් මොකද වෙන්නේ කියලා මැෂින් එකද. බෑරින් බහැලා මැෂින් එකක් විදුවොත් අවුරුදු 20ක් මොකද වෙන්නේ? විනාශයි. ඉතින් මේක කොච්චර මහන්සියෙන්ට ඕන නැද්ද අපි මේ මේ විෂම්බරව ඇවිදිනකොට ඒක සම්බර කරගන්න. ඒක දන්නේ නැත්නම් අපි මොන ස්පෙෂලිස්ට් කතා කරත් මොන ආහාර ගත්තත් මොන ව්‍යායාම ගත්තත් මේ පටන් ගන්න තැන අවුල තේරෙන්නේ නැතුව නම් හරි අමාරුයි. ඒ නිසා මේ ශරීරයක් අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් 90ක් 100ක් ජීවත් වෙනවා කියන්නේ අපි ඒකට දෙන්න තියෙන උප්පරීම වද දෙද්දිත් ඒක අදිනවා. මෙහෙම මැෂින් එකක් කොහොක්වත් නැහැ. ඉතින් ඒක පොඩ්ඩක් විවේක දෙන්න වාඩි වෙලා නිකන් සමබරව ඉඳගෙන බලන්න මම සමබරව ඉඳගෙන ඉන්නවා. ඇවිදිනකොට බලන්න කොහෙවත් යන්න නෙවෙයි. මේ ශරීරයට පොඩ්ඩක් විවේක ගන්න. ආන්න එහෙම යන්න ගියාම දවසක තේරෙයි මේ කකුල් දෙක සමබරව පිටලා තියෙන ਸਰවචනාසික විතරයි. අනිත් ඔක්කොම කක්කොට්ට වගේ. අරහට තමයි ඇවිදින්නේ. හැබැයි දරුවන්ට කියනවා කෙලින් ඵලයල්ලයි කියලා. කක්කොට්ටොත් එහෙම කියනවා. දරුවන්ට බයිනවලු යකෝ කවදාද උඹලා කෙලින් යන්න ඇවිදින් ඉගෙනගන්නේ කෙලින් යන්න ඉගෙනගන්නේ ලකෝ කියලා. මහා එකත් යන්නේ කෙලින් නෙවෙයි. හරහට තමයි. ඉතින් ඒක පොඩ්ඩ දරුවන්ට කොහොම කියන්නේ? වැද්දෝද කියනවා දරුවන්ට ශිෂ්ටාචාර වෙයල්ලා දරුවනේ ශිෂ්ටාචාර වෙයල්ලයි කියලා. මහා එකා ශිෂ්ටාචාර නැවැද්දා. දරුවන්ට ශිෂ්ටාචාරය උගන්වනවා. ඒ වගේ තමයි අපිට කෙලින් යන්න බැරුව අපි කොහොමද දරුවෝ කෙලින් හරින්නේ? උත්තර සක්මන් කරනකොට බලන්න කොහොමද මේ කකුලෙන් කකුලට බර මාරු වෙනකොට ඒකේ තියෙන වැඩ රාජකාරී ප්‍රදේශේ ඉතින් අපි කොච්චර හැතැම්ම ගානක් බලන්න හැතැම්ම නැහැ වගේ ඇවිද්දට මේකවත් බලන්නේ බලන්න ගියොත් ඒකෙම පේන්න පටන් අර ගන්නවා මෙතන මොන තරම් පරිණාමයේදී අපි කොච්චර අමාරුවෙන්ද අවුරුදු 40 ලක්ෂයක් ගිහිලා තිනවා කුර හතරෙන් ඇවිදපු මිනිස්සයා සතා කෙලින් හිට ගන්න. ඒ ඔක්කොම ඔය ඒක පයක් තියෙනකොට අහුවෙනවනේ. ඒ පරිණාමයේදී ඇතිවෙච්ච කොම් මේ වෙනස් වීම තේරෙන්න පටන් ගන්නවා ඔය කකුල් දෙකෙන් ඇවිදිනවා කිව්වට හොඳට බලන්න දෙක විසම බර වෙන එකක් එක කතාවක්. හැම වෙලාවෙම බර දරන එක කකුලකට නෙයි. අනික කකුල ඔසවලා තියෙනකම් ඉතින් කිලෝ 80ක් කිලෝ 60ක් විතර බලන්න මේ මේ වලලු කරට අල්ලලා දෙන ඇල්ලිල්ල පුළුවන් නම් බලන්න හැසිමෙන්ති කොටයක් අතර ගන්න. සිමෙන්ති කොටයක් අතින් අතට මාරු කරන්න බලන්න කොච්චර අමාරුද කියලා. කිලෝ 50යි. බලන්න මේ කකුල් දෙක එක මාරු කරන හැටි. ඔක තේරේ කකුල උලුක් වෙච්ච දවසක. කැපිච්ච දවසක අන්න එතකොට තේරෙනවා කොච්චර අමාරු වැඩක්ද කරන්න කියලා. නිසා මේක හොඳට කකුල් දෙකට සලකන්න. එහෙම නැත්නම් කකුල් දෙකට මෛත්‍රී කරන්න හොඳට නිරීක්ෂණය කරන්න මේ අරගෙන තියෙන උත්සාහය හොඳයි. හම්බුන්නේ නැහැ කියලා මේ පශ්චාත්තාප වෙන්න එහෙමනම් සාමාන්‍ය වම් දකුණු විදිහට කරන්න. නමුත් බලන්න නිකන් මෙහෙම අපි ආස්වාස් ප්‍රස්වාසයේ අහු වුණා නම් ඉඳගෙන ඉන්නකොට ਸਰවචනාංශ කියන අහු වුණාට පස්සේ පේන්නේ නැති උනට කමන්නේ ආස්වාස්යේ මුල බලන්න උත්සාහ කරන්න කියලා. එතකොට ඒකට විශේෂයෙන්ම ලැස්තිලා ඉන්න බෑ. ආස්වාස්යේ දැකලා ආශාසයේ මුල බලන්න හදනවා කියලා කියන්නේ මේ ඉර දැකපු මිනිසෙකුට කියන ඉර නගින හැටි බලන්නේ. ඉතින් ඒකට යා කල්යතු යන්න එපා ඉර නගින්න ඉස්සල්ලා. ඉර නගින්න ඉස්සල්ලා ගිහිල්ලා අරුණ දකින්න එපා. අරුණෙන් පස්සේ ඉර එන්නේ. ආන්න මේ වගේ මේකේ වැඩ රාජකාරි ගොඩාක් තියෙනවා. ඉර නගින්න ඉස්සල්ලා. ඒ වගේ ආස්වාසිය හටගන්න ඉස්සල්ලා ඒ මාලිගාවේ ඇතා එළියට ගන්න හදනවා වගේ වෙඩි තුනක් තියලා සද්ද කරලා තමයි එළියට එන්නේ. ඒ වගේ ආස්වාස ප්‍රසවාසයේ මුල බලනවා වගේ පින්ලා නෙමෙයි බලන්නේ. ඒ සඳහා යොදන දේට මානසිකාර්ය කියලා කියනවා. ඒ වගේම තමයි ඇවිදිනකොටත් පේන්නේ නැහැ. මම තියනවාද දකුණ තියනවා පේන්නේ නැහැ. හිත දන්නවා. ඉතින් අපි අභියෝගයක් කරනවා හිත දන්නේ මොකෙන්ද කියලා. මොකද එතකොට හරි සියුම් මෙහෙයුමක් වෙනවා. මේක අරමුණ ඇතුළට කරන සියුම් මෙහෙයුමක් නිසා ඒක හිතට බරක් වුණත් ඒක යෝනිසමනසිකාට වැඩෙනවා. අරමුණෙන් පිට යන්න කරන මෙහෙයුමක් නම් ආයුෂමනසිකාට වැඩෙනවා. ඒ නිසා මේක කරන්න හැබැයි බර වැටෙනවා නම් පස්සට ගන්න ඇවිල්ලා සාමාන්‍ය ක්‍රමයට යන්න හොඳට හුරු වෙනකොට හුරු වෙනකොට ඔය තේරිච්ච දවසේ තේරෙයි දැනුයි මම කවුද කියලා දන්නේ දැනුයි මම මේ ඇවිදිනකොට මොනවද වෙන්නේ දන්නේ කියලා ඒ දැනුම හරිය වැදගත් මේ කායानुපස්සනාවට ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කලින් භාවනා වැඩසටහන වලදී හුස්ම ඇතුල්වීම හා පිටවීම ගොරෝසු ලෙස දැනුණද මෙවර එය දැනෙන්නේ ඊතා සියුම් ලෙසය. බොහෝ විට නොදැනෙන තරම්ය. අරමුණ නොදැනෙන නිසා සිතුවිලි වලට සිත විසිරයයි. මෙම භාවනාවේ පසුබෑමේ తত্ত্বය નિවරදි කර ගැනීමට උපදෙසක් ලබා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. ඒ උසාවියට ගන්නවන් දෙපයි කියලා නෑනේ. ඒ නිසා මේ කැමති නම් උත්තර දෙන්න කියලා මම මෙන්න මේ ප්‍රශ්නයක් අහනවා. ගුරුසු ආනාපාන දැනගන්න සතියේ තියෙනවා. සියුම් වෙච්ච ආනාපාන දැනගන්න සතියේ තියෙනවා. ඊටාම සියුම් වෙච්ච ආනාපාන දැනගන්න සතියේ තියෙනවා. මේ සති තුනේ ගොරෝසු බව දැනගන්න ගොරෝසු ආනාපාන දැනගන්න සතිය, සියුම් ආනාපාන දැනගන්න සතිය, අතිසූක්ෂම ආනාපාන සතිය, ආනාපාන දැනගන්න සතිය කියන මේ තුන කොයි එකද වඩා කාර්යක්ෂම කොයි එකද වඩා අකාර්යක්ෂම කියන වචනෙට ප්‍රශ්නට උත්තර දෙන්න කැමති නම් ඔන්න උසාවිය කැඳවන්න පුළුවන්. කීපෙකන කැමතිද කට උත්තරයක් දෙන්න? එහෙම නැත්නම් නඩුව පැත්තක දානවා අපි ඊගා නඩුවට යනවා. මේ ඒකත් එක්ක අනිත් දවසේ නඩු වර්තාව ඉදිරිපත් කරන්න. මේ සත්‍යත් මම අඳුරලා දෙනවා සති જાති තුනක්. ඒ සති જાති තුන තමන්ගේ මත මතාන්තර වල හැටියට තමන්ගේ ආගයන් ආඩම්බරයෙන් හැටියට කොයි සතියේද වඩා කාර්යක්ෂම, කොයි වඩා කොයි සතියේද වඩා සූක්ෂම, කොයි වඩා සතියේද වඩා දක්ෂ, කොයි වඩා සතියේද වඩා කුසලතාවකින් යුක්ත කියන එක මතයේ ඉදිරිපත් කරොත් මට පුළුවන් ඒක අනුව පැහැදිලිවම ওই තියෙන එකේ මේ ගැටේ ලියලා දෙන්න. නමුත් ඒකට උත්තර නැතුව මං හිතලා කිව්වොත් අසාධාරණයක් උසාවියට සිද්ධ වෙනවා. ඒක නිසා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. මේක හොඳ ප්‍රශ්නයක් හඳුන්නේ සිතුවිලි කිසිරේ. නෑ ඒක ඉතින් අපිට ඒ පැත්තෙන් බෝලේ දැම්මට පස්සේ එහෙම මේ පැත්තට සෙල්ලම් කරුවේ නැත්තම් මට කරන්න දෙයක් නෑ. මම බලාපොරොත්තු වෙනවා මේ වගේ වෙලාවක මේ සාකච්ඡාවේ නාමයෙන් තමන්ට මේ වැදගත් ප්‍රශ්නයක් මේ විස්තර කරලා දුන්නොත් කාටවත් ප්‍රයෝජන වෙනවා. ඉතින් එතකොට මේ ඉතින් අන්එතිකල් ඕනෑටටි බලපෑම් කරන්න. ඒ නිසා අපි බෝලේ දාලා ඒ පැත්තේ සෙල්ලම් කරලා මෙහෙට ආවොත් මගේ කෝට් එකට ආවොත් මම සෙල්ලම් කරනවා. කෝට් එකට ආවේ නැත්තම් ඉතින් ඉතින් අම්පයර් අතේ තමයි වැඩේ තියෙන්නේ. එහෙම නැත්නම් වගා කැමති දෙයකට තව පොඩ්ඩක් විග්‍රහයක් කරන්න. එහෙමයි හඳුරන්නේ මේක හොඳ ප්‍රශ්නයක්. එහෙම කියන්නේ උත්තරයක් දෙන්න කැමති දෙයකට මට අඩු ගන්න අපි දෙන්නට ගහ ගන්න පුළුවන්. සමහරලාට හිතනවා ඒක භාවනාවේ පසුබෑම තත්ත්වයක් කියලා. මොකද හිත ඊට පස්සේ හැමතැනම විසිර යනවා. විසිර ගියාම ආයෙ ටිකක් වෙලා යනවා මං ඉන්නේ කොහෙද කියලා දැනගන්න. එතකොට කොනින්ද ගිහිල්ලා එක්ක ආයෙ යන්නේ කියලා තමයි ආපහු. ඒකට යන්න. ඒකට යන්න ඉස්සෙල්ලා මං අහන්නේ මේ සති જાති තුනක් අඳුල්ලා දෙනවා ප්‍රශ්නේ හැටියට. ඒකට උත්තර දෙන්න තු ඊගා ප්‍රශ්නේ ගන්න ගියොත් කොහොමඩක්වත් උත්තර දෙන. ඒක ඔය වගේ උත්තර වලට තමයි යන්නේ. එතකොට මති මතාන්තර. මං යන්න හදන්නේ ප්‍රායෝගිකව. Taman දන්න විදියට ගුරුසු දේ බලන්නද සතිය තියුණුවේ කොහොන කරන්නේ සියුම් දේ බලන්නද සතිය තියුණු කරන්න ඕනේ ඉතා සූක්ෂම දේ බලන්නද මේ සති જાති තුනෙන් කොයි එකද වඩා සූක්ෂම කොයි එකද වඩා කුසලතාවයකින් යුක්ත කොයි එකද වඩා දක්ෂ කියන එකයි මට most efficient එක මොකද්ද කියලා මං අහන්නේ ගුරුසු එක ඉතාම ලේසියෙන් දැනනෝ ඉතා සියුම් එක බලන්න තමයි ඒකට පේනව නේද අපේ හිත හරස් කපන හැටි මුළු ප්‍රශ්නම ලියලා තියෙන්නේ ඒක පිටු දැකලා ඒක වැරද්දක් කියලා ලියලා ওই තමයි මාරය කියන්නේ ඉතින් කතා කරලා ඒක පිට දකින්න ඕන අපි ලෑස් වෙලා යන්න ඕනේ. ඊටාම සියුම් තන්ට යනකොට නානා ප්‍රකාර එනවා. ඒකට කියන්නේ මේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා. නානා රුදු වේසමවා මඟවුරන්නේ. අපි ඒවට උත්තර දෙන්න ගියොත් අර සියුම් සත්‍ය කන්නේ. ඉතිවිලිත් එනවා ඊළඟ වේදනත් එනවා සද්දත් එනවා 아무තු වේස පාගන එනවා. Taman දැනගන්න ඕනේ මම දැන් ඉන්නේ වඩා තීර්ණාත්මක තැනක ඊට ඔయిత වැඩිය සෙල්ලම් වෙනවා. මට කරන්න දෙන අර ඇති කරගත්ත එකලස. මම අර ඇති කරගත්ත සූක්ෂම භාවයේ කඩන්නයි මේ නටන්නේ. ඒතර මගේ හිතමත් කියනවා මීට වැඩිය හොඳයි ආයෙත් කුරුසු ආනපාණ්ඩ යන්න පුළුවන් නම් මොන එකක් දාගන්න පුළුවන් කියලා අන්න එතන අපිට මං ඊයේ කියේ බුද්ධහන බුදුහාමුදුරගේ ශ්‍රද්ධාව තියෙනවා නම් එයා ඒ වෙනාවේදී ওই බාහිර දේවල් වලට කලබල වෙන්නේ ලෑස්තිලා යනවා. මේ වෙලාව අනිවාර්යයෙන්ම එක එක දේවල් එනවා. ඒ කොයි එක ආවත් එකකට ඔක්ක කඩන්න බෑ Taman සැක කෙරුවේ නැත්තම්. ශ්‍රද්ධාවෙන් යනවනම් මම ඉන්නේ අඩු කෙලස් තියෙන තැනක ප්‍රතිපදාව ඉදිරියට ගිය තැනක වඩා සුද්ධ වෙච්ච තැනක මම මේක රකින්න ඕනේ. එතකොට ওই নানা ප්‍රකාර රූප සංඥා එන්න පටන් ගන්නවා. එන එක ලොකු ලාභයක්, ලොකු පෙරමග ලකුණක්, ලොකු භාවනා විදියුණුවක්. අන්න එතනදී තමයි තේරෙන්නේ මම හරි දේ ගන්නවද, වැරදි ගන්නවද අසාරයේ සාරයේ වශයෙන් ගන්නවද සාරයේ අසාරයේ වශයෙන් ගන්නවද කියන එක හරි තීරණාත්මකයි යෝකටමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඕකටමයි සාකච්ඡා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ ඒ කාරණාට සුද්ධ කරනකොට Taman ඒක කොහොම හරි කීයක් කර දීලා සුද්ධ කරගන්නවා. ඒ වෙලාවට එනවමයි බාධක. බාධක කියන එක නෙවෙයි අර මෙතෙන්ට නිකන් සියුම් කරන ගිය ආනාපානෙම හිත පවත්වන්න පුළුවන් නම් කමඨාන සුද්ධ වෙනවා. ඒකට එකයි කරන්න තියෙන්නේ මේ වගේ බාධක ඒ වෙලාව එනවාමයි. හිතවිලිත් එනවා ඒ වෙලාවට. වේදනත් එනවා ඒ වෙලාවට. අනේ බුදුහාමුදුර කියන්නේ තුවාලයක් හොදන්න බෙහෙත් ගන්න ඉස්සලා තුවාලේ සුද්ධ කරපුවාම වනමුකේ පාදපුවා රිදෙන වැඩිනේ. එහෙම නැතුව බෙහෙත් දාන්න බෑනේ. වනමුකේ පාදන්න. පාදපුවාම සුද්ධ වෙනවා. දැන් වනමුකේ පාදලා තියෙන්නේ. ඉතින් එතකොට අර වෙනද නැති හිතවිලි පවා හිතවිලි බවටපත් වෙනවා. වෙනද නැති කරදර පවා කරදර බවටපත් වෙනවා. ඒ සංවේදී භාවය වැඩිකම නිසා ඒකට අපි ලොකු සංහංශ පාවිච්චි කරේ හිත දැන් ප්‍රණීත වෙලා තියෙන්නේ. පොඩි දෙයකටත් සැලෙනවා. අන්න ඒක දැනගෙන මේක හදාගත්ත දෙයක්. ඒ නිසා ඔය හිතවිලි වැඩි වුණේ නිසා මම අසරණපත් වුණා, පසුබෑමක් වුණා කියලා ගන්න නැතුව දැන් තමයි හරි දේ තෝරාගෙන ගත්ත ප්‍රතිපදාව දිගේම ඉදිරියට යන්න කුමක් කළ යුතුද කියන ක්‍රමසාවිදි හොයන බැල්මින් නඩත්තු කරන්න ඕනේ මෙන්න මේකයි කියන හැඟීමෙන් ගියොත් අපි ලං ක්‍රමසාවිදි තියෙනවා. මුගක් වෙලාට අපි හිතන්නේ මේ මේක මහා අර්ථ කරදරයක් මේක නිකන් භාවනාවට බාධාවක් කියලා. පස්සේ ගියරකට දාගන්න හදනවා. එතකොට ඒක නොවෙන්නයි අපි කමඨාන සුද්ධ කරන්නේ. බලාපොරොත්තුෙන් යන්න කර්මන සිවුම් වෙනකොට භවනා ඉදිරියට යනකොට කෙලස් කැපෙනකොට මේ නානාරුදු වේශමවම ගෞරවණු. ඊවදිගේ ගියොත් ඒවට බය වුණොත් අපි නිකන් මල්ලෙන් ගහලා වට්ටමු. ලෑස්තිලා යන්න. ඔය ඔහම නෙවෙයි විකාර දේවල් කරන්නේ. කොච්චර කෙරුවක්වත් අර ආපු ප්‍රතිපදා දිගේම තව එක චිත්තක්ෂණයක් ඉදිරියට යන්න ඕනෑ කියලා ලෑස්තිලා ගියොත් තේරෙනවා මේක පිළිබඳව බය වුණොත් හිත යෙදුනොත් ඒ යෙදවෙන පමණින්ම මේ මෙතන එකලස කැඩෙනවා. මෙතන තියෙන මේ අර තීක්ෂණ භාවය කියන්නේ. ඒක තමයි මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන නිසා ඒ වෙලාවට දැක්කේ නෑ වාගේ, ඇහුවේ නෑ වාගේ, දැනුනේ නෑ වාගේ, බීරෙක් වගේ, පොට්ටෙක් වාගේ, කණෙක් වාගේ, මලමිණියක් වගේ ඉඳලා අර ගත්ත එකලස අරගන්න කියන එක තමයි මේ එතන තමයි ඇත්තටම ශ්‍රද්ධාව හොඳට පීරි ගෑවෙන තැන. ගරුතර ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නෙත් එතෙන්ටම යන එක. ආනාපාන සතිය කරත් භාවනාව කරද්දී නැවත නොයෙකුත් චිත්ත රූප පෙනීම හිස රදය අතුලාන්තයේ නිරන්තර කතාව හා නැවත ඇතිවිය. මේ ගැන කනගාටුවටපත් වුණු නිසා මේ ගැන නැවත කල්පනා කර බැලීම. ආනාපාන සතිය හුස්ම රැල්ල සම්බන්ධ ක්‍රියාවකි. එනම් එය රෙස්පිරේටරි සිස්ටම් එක සම්බන්ධ දෙයකි. මේ දෙස අපි බලන්නේ මනසිනි. එනම් brain and nervous system සම්බන්ධ කරගෙනයි. මේ වැඩය ගැන මනස කෙසේවත් සතුටු නැත. මනස ස්වාධීනව අයාලේ යාමට කැමැති ආයතනයක් බැවිනි. මනස වඳුරෙක් නැත්නම් අයාලේ යන බල්ලෙක් මෙනි. ඌ කිසිවෙක් කිසිවක් අසන්නේ නැස නැත. එයට අවශ්‍ය ලෙස හැසිරෙන්න බලයි. මේ දෙකෙහිම සප්‍රෙෂන් අතහැර එනම් ආනාපාන සතිය අතහැර මනසට අවශ්‍ය පරිදි උමනාවෙන්ම හැසිරෙන්නට දුනිමි. අතුලාන්තයේ කතාව අඩු විය. නැවත නාටක අඩුවිය, චිත්‍රපටිය අඩුවිය. එහෙත් සම්පූර්ණයෙන්ම නැති වුණේ නැත. දැන් මම මනස ගෙනන දේවල් බලන්නෙමි. ඒවා දැන් මට උමනා පරිදි සකස් කර ගන්නට උත්සාහ කරමි. ටික වේලාවක් එසේ කොට නැවත ආනාපාන සතියට ඇතුළුුනිමි. දැන් මට ටිකක් එය කරගෙන ගිය හැක. ඔබ වහන්සේට මට අනුකම්පාවෙන් දෙන්නට උපදෙසක් ඇතැයි විශ්වාස කරමි. මේකට ඉස්සල්ල එකෙන් ගන්න පුළුවන් ඒකෙදි නිරීක්ෂණයක් තිබුණා ආනාපානෙ දිහා බලා ඉන්නකොට ගුරුසු ආනාපානෙ සිුම් වෙන කතාවක් ඉස්සල්ල ලිපියේ වුණා මේකේ මේ ක්‍රියාවලියට සාපේක්ෂව සතියට ආනාපානෙ විපරිණාමය විශේෂෝචර වෙලා නැහැ යම් විදියකට ආනාපානය බලාන ඉන්නකොට ඉන්නකොට මේ වෙනස් වීම විපරිණාමය හුත්වා අභවතා ඇතුව නැති වෙන බාති ගතිය විශේෂෝචර වුණා නම් එයාට තේරුම් ගන්න පුළුවන් මේ ආනාපානයේ සිවුම් වෙලා සතිය තීක්ෂණ වෙනකොට තමයි මේ නර නාටක එන්න පටන් ගන්න. එතකොට තමයි මේ බහුරූ කෝලං එන්න පටන් ගන්න. එතකොට තමයි මේ නානාවිදි රූපමව මග අවරන්නේ. එතකොට එයා දැනගන්න ඕනේ වැඩේ හරියනකොට තමයි මේ කෝලං එන්නේ. යම් ප්‍රමාණයකට Taman ගත්ත අරමුණෙහිම හිත එහෙම නැත්නම් ගොරෝසු වෙලා තුල සිුම් වෙච්ච ආනාපානයේම හිත පවත්තන්න ගියොත් මේක තව දක්ෂනම් මේ පැත්ත තව වැඩි වෙනවා ආනපනෙ තව සියුම් වෙනවා. ඒකට තමයි තේරුම් ගන්න පුළුවන් කඹේ ඇවිදින මිනිස්සයා කඹේට අඩිය තියෙන වෙලාවේ සෑහෙන හයියක් තියෙනවා. කඹේ දිගේ මැදට යන්න යන්න කඹේ හෙල වෙන ගතිය වැඩි. එතෙන්දි තමයි අර ගෙනාපු සම්බර භාවයේ දිග පොල්ලක් හරි කුඩ දෙකක් හරි අරගෙන සම්බර කරන්නේ. අන්න එතෙන්දි යම් ප්‍රමාණයකට මම කල යුත්තේ මේ ගෙවෙමින් පවතින වෙනස් වෙමින් පවතින නැති වෙමින් පවතින ආනාපානය අම්මා මුත්තා කිව්වත් අතහරින්න නැතුව අතහැරුණත් ඒක සරණ කරගන්න එකයි මම කරන්න ඕනෑ කියන අදහසෙන් ගියොත් එයාට තියෙන මේ නර නාටක එන්නෙම හරි පැත්තෙන් බල්ල මිනිහට සුබ ලකුණක්. වැඩේ හරියනකොට තමයි මෙයා ඇවිල්ලා මේ බහුරූපෝලම් පාන්නේ. ඒක බුදුහාඳුරෝ පෙන්නන්නේ රූපේ ගෙවෙනකොට රූප සංඥා වෙනවා. රූප සංඥාව එන්නේ පුදුම විදියට මත් කරවමින්. ඒක නිකන් හීනයක් වෙනවා. ඒක දවල් හීනයක් වෙනවා. අඩ හීනයක් බවටපත් වෙනවා. ඒක දිගේ ඩිංගිත්තක් කර හිත ගිය ගමන් මෙතන එකලස කැරෙනවා. ඒක තමයි ඒකේ ප්‍රධානම પરමාර්ථය. ඒ නිසා යෝගාවචර එක සැරේ නෙමෙයි. දෙසරත් හොඳට තල්ල කඩා ගන්නවා. කඩාන දවසක ලෑස්ති වෙලා යයි. මේ බහුරු කෝලං එනවා කියන්නේ මෙතන එකලස හරියනවා කියනකොට. ඒකට එයා මේ දේවල් දිහා අවධානය යොමු නොකර නැත්නම් ඉවත් තිබුණට නොබලා මෙතන পায় අර ගෙවෙන හුස්ම දිහාම බලන්න ගියොත් ඔය පස්සේ කියන යදොම යොදන්න පුළුවන්. මෙව්වා ඕන දෙයක් උඹ පෙන්නපන්. මම එකක් එක්කවත් ගැටෙන්නේ නැහැ. මට මෙතන ආරක්ෂා කළ යුතු දෙයක් තියෙනවා. මම මට මෙතන රැකිය යුත්තක් තියෙනවා. ආන්නේදී කරන්න උත්සාහ කරොත් මෙව්වා අර සිද්ධාර්ථ කුමාරයා ගීගේ අතරින් ඉස්සලා දවසේ රාත්‍රියේ නාටිකාංගන වෙලා නැටුවනේ. නටන වෙලාවේ සිද්ධාර්ථ කුමාරයා මොකද කරේ? පිටිය පැත්තට හැරුණානේ. ඒතොර නාටිකාංගනට මොකද උනේ? ඈ කොහොමද නිින්ද ගියේ එක පුලියේ. පසවැත් එළියේ. අර සංගීත භාණ්ඩවල කෙල හලාගෙන ඔන්න නිින්ද ගියා. දැන් බලනකොට ඔන්න නාටකම් පේනවා. උණ්ඩ උඩින් තමයි අපි නිෂ්ක්‍රමණය කරේ. දැන් හොදට නටන වෙලාව බැලුවා නම් මොකද වෙන්නේ? කෙලවීම දිහා බල බල නෑ තව සිද්ධාර්ථ තව රාහුල කුමාරවරු හම්බෙන්න ඉඩ තිබුණා. <laughs> ගිහි ගිය ඇතරිල කෝක වේතාවේ. දැන් ටෙක්නික් එක මොකද්ද? උඹලා නටපල්ලා මම පිටිය පැත්තට හැරෙනවා. හැරිච්ච ගමන් එකම එක ප්‍රේක්ෂකයා හිටියේ ඒ ප්‍රේක්ෂකයා බුදිනම් කාට පෙන්වන්නද? මේ නාටකම කාට පෙන්වන්නද? ඒ නිසා නාටකම නටන්න අපි බලන නිසයි කියලා තේරෙනවා. ඕනම නාටකමක් කවුරු හරි නටන්නේ බලන නිසා. බැලිය නැත්තම් කාටවත් නටන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා බලපං ඇස් දෙක නැති කෙනෙක් වගේ. පොට්ටෙක් බලාගෙන ඉන්න බකන් නිලාගෙන ඉන්නේ. නැත්තම් පොඩ්ඩක් එහා පැත්ත ඇරියා. ඔය ඔක්කොම නඩගම් ඉවරයි. මොකද ඒගොල්ලන්ගේ මේකප් එකයි ෆේස් ලිෆ්ටිං එකයි ඔක්කොම තියෙන්නේ අර බලන මියා කියලා හදනවා නම් තමයි. ඒ නිසා නටනේ උණ්ඩ වැඩි කඩප්පුලිය බලන එක. එච්චරයි කතාව කියන්නේ. හැබැයි ඌ දන්නවනම් බලන එක දන්නවා මම මේ නටවන්නේ මමයි නටවන්නේ මට ඕන නටවන්න පුළුවන් කියලා ඌ එතකොටත් අධිකාරී ශක්තියක් තියෙනවා ඌ දැනගෙන බලන්නේ දැන්. ඉතින් ඒ නිසා මේ භාවනාව පාරේ යනකොට ওই නාටිකංගනාව එනවා. අනිවාර්යයෙන්ම එනවා. ඒ කියන්නේ මන්ත්‍රේ හරන යකා එන්න ඕනි. යකා එනකොට බය වෙලා දිවොත් මොකද කරන්නේ? මතුරුනකොට ඒ ආරූඪ වෙච්ච ඉල්ලන යකා ඇවිල්ලා ආරූඪ වෙනකොට බය වෙලා දිවොත් මොකද කරන්නේ? බෑ එහෙමනම් තෝනේ ගෙවල් හදන්න යන්න එපා යක්කුන්න බය නම් හොඳට මතක තියාගන්න භාවනා හරිනම් ওই බහුරූ කෝලං එනවා. ඒ බහුරුක වළංගෙනකොට කොච්චර දුරට ඒකට අවධානය යොමු නොකර තමන් අර කලින් කිවිසගත්ත ආනාපානෙම ගෙවෙද්දිම සියුම් වෙද්දිම අතිසූක්ෂම වෙද්දි මේකම දිහා බලහින්න මොනම විෂයක්වත් කොනම විශ්වවිද්‍යාලයකවත් ඔක උගන්ලා තියෙනවද කියලා බලන්න මොනම මොනම ශිල්පයකවත් ඔක උගන්වනවද කියලා බලන්න අපිට මේ උගන්වන කුණු හරප වල ඌව කවදාකවත් නැහැ ඒකයි බුදුරජාණන්සේ කියන්නේ උගන්නන හැම දෙයක්ම බාහිරාවර්ති. බුදුරජාණන්සේ විතරක් උගන්නන දේ අභ්‍යන්තරාවර්ති. ඒ නිසා ඉන්සයිට් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. මේ ඇතුළ බලනකොට බලාන ඉන්න දේ ගෙවෙනකොට ඒ මායя ඇවිල්ලා ඔය බහුරු කෝලම් පෙන්නනවා. නානා රුදු වේශමව මගොන් රුදු වේශම නෙවෙයි මේ ප්‍රියමනාප රූපත් පෙන්නනවා. කොයි එකකින් හරි අර කඹය විදින වෙන්නේ අවුව බලන්න ගියොත් ඒ වැටෙන වැටිල්ල අපි තීරුම් අරගත්තොත් අපිට පෞරුෂත්වය කියන්නේ සද්ධාව කියලා කියන්නේ වීරිය කියලා කියන්නේ සතිය කියන්නේ අන්නර වගේ එක එක වැතිලෙන් බහුරූකෝලම් පෙන්නද්දී බහුරූකෝලම් අඩු වෙන්න හිතන්නත් එපා අඩු වෙන්නේ නැහැ ඔබ පෙන්නපන් මට කරන්න වැඩක් තියෙනවනේ මේ පය උසලා ඊගා පය තියෙනකන් වට ගන්න නැතුව යන්න ඕනේ කියලා. ඒකට හිත දාන්න ගියොත් ඒක අර පැත්තෙන් බලනකොට පේන්නේ මං ගැන නොසලක හැරියා කියලා. නාටකම් බලන්න කවුරක්වත් නැහැ කියලා. එච්චරයි ඕන කරන්නේ. එතකොට නාටකම ඉවරයි. ඒක නිසා ඒ පාඩම පොත් බලලා පුළුවන් වෙයිද? දාන දීලා පුළුවන් වෙයිද? වෙන පින්කම් කරලා පුළුවන් වෙයිද? මෛත්‍රී බුදුහමර දැක්ක පමණින් සිද්ධ වෙයිද? එහෙම නැත්නම් තමන්ම කවදා හරි ලේ වලින්ම මස් වලින්ම තමන්ම කරලා ඉගෙන ගන්න ඕන දෙයක් කියන එකයි තියෙන ගම්බීරත්වයේ නිසයි මේ භාවනාව සාර්ථක භාවයේ අඩු බවක් පෙන්වන්නේ. හැබැයි මේක හරියට දැනගෙන මෙතෙන්ට යනවනම් ඒක පුදුම විදියට පෞරුෂත්වය දිනු කරනවා. පුදුම විදියට ප්‍රතිශක්තිය දිනු කරනවා. පුදුම විදියේ සෙල්ලක්කාර ගතියක් තියෙනවා. පුදුමාකාර රසයක් තියෙනවා. අපි දන්න හැම ශක්තියක්ම යොදලා මේ ගත්ත එකලස කඩා ගන්න තු යනවා මේ නාඩ ගන්න ඇටුවත් රූප පෙන්නවා සද්ද ඇස්සුවත් ගඳ බැලුවත් රස බැලුවත් මට දැන් ඒ එකටවත් හිත නොයද මේක දිගේ යනවා කියනකොට එක චිත්තක්ෂණයක ඒ වගේ වෙලාවෙ තියෙන එක චිත්තක්ෂණයක තියෙන එකලස අම්මට තාත්තටවත් දෙන්න බෑ ඒ නිසා ප්‍රශ්න දෙකම නම් ඉදිලා තියෙන එක විදිය තමයි. නමුත් පළවෙනි ප්‍රශ්න කරුගේ මේ වෙනකොට ආනාපාන විප්‍රියාසය විපරිණාමය කතා කරලා තිබුණා. දෙවෙනි එක නයිට වඩා විස්තර ලියලා තිබුණා තීර්ණාත්මක අවස්ථාවේ. නමුත් මේට සාපේක්ෂව ආනාපාන නැත්තම් මූල කර්මස්ථානයේ වෙනස තමයි අපිට තේමාව වෙන්න ඕනේ. ඒ නිසා දෙවෙනි එකකට කියන්න පුළුවන් මේ කෝලං යනකොට Taman ඒ කෝලං හරහා හෝ කෝලං තීටි පැත්තෙන් පැත්ත තියාගෙන හෝ බලන්න ආනාපාන මොකද වෙන්නේ කියලා. අන ගොරෝසු තත් වෙන සියුම් වෙලා සියුම් එකේ අතිසියුම් තත්ත්වෙ එමෙ හිතන්න පතන්න එපා. එතකොට තව අවුලක් වෙනවා. වෙන්නේ මොකද්ද කියන එක බලන්න. නැත්තම් අපි සර්වේ එකක් කරනකොට ඒ සර්වේට කියන හැමදාම තියරි ලයිට් එක ගිහිල්ලා තියන්න කියන්නේ හැමදාම එකම බෙන්ච්මාක් එක උඩ. එතකොට ඕනේ ඔරියන්ටේෂන් එක මෙෂර්මන්ට් ගත්තට අර උඩ මේක රීම්පෝස් කරතයි. ඒ නිසා දවසින් දවස තැන් තැන් වල කණ්ණාඩිය තිබ්බොත් මෙෂර්මන්ට් ගත්තට හරියන්නේ නැහැ. එචා බුදුන්සේ කියන එකම තැනම කණ්ණාඩිය තියපන්. ඒ ආනාපානෙම අරගෙන ඵලය. ආනාපානෙ ඉඳගෙනම බලපන් රූප එනකොට කොහොමද? සද්ද එනකොට කොහොමද? ගඳ එනකොට කොහොමද? රස එනකොට කොහොමද බලන අතරෙම සූක්ෂම දේ මම කියන්නේ මේ බලාන ඉනකොට ආනාපානෙ යම් විපරිණාමයක් වෙනවද කියලා බලන්න. අන්දනේ මම විතරයි කතා කරනවා අනික කට්ටිය නිදිද කියලා. අපබ්‍රංශ වගේ. කියවන එකටත් ඒ වගේ. ඕ මම ස්වාමීන් වහන්සේ මම බැලුවේ මේ ප්‍රශ්නේ අවසාන කොටස. දැන් මම මනසකින් දේවල් දෙස බලන්නෙමි. ඒවා දැන් මට උමනා පරිදි සකස් කරගන්නට උත්සාහ කරමි. ටික වේලාවක් එසේකොට නැවත ආනාපාන සතියට ඇතුළු වෙමි. අනේ ඇතුළු වෙන වෙලාවේදී ආනාපාන විස්තර ටිකක් දෙනවනම් හැම වෙලාවෙදීම ওই වෙන අතරමැද ආනාපානට අපි වරින් වර බලනවා හෝ බැලීම සිද්ධ වෙනවා. එතනදී ආනාපානේ තිබුණ විදිහටමද සියුම් වෙලාද මා එතන 11 ආකාරයක් බුදුහාමර කියනනේ ගොරෝසු වෙන්න පුළුවන් සිවුම් වෙන්න පුළුවන් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න පුළුවන් ළඟ වෙන්න පුළුවන් දුර වෙන්න පුළුවන් ඇතුලේ වෙන්න පුළුවන් පිට වෙන්න පුළුවන් ගෙවීමේ පවතින එකක් වෙන්න පුළුවන් මතුවෙනීමේ පවතිනයක් වෙන්න පුළුවන් තියෙන එකක් වෙන්න පුළුවන් අන්න එතන ආනාපාන විස්තරය දුන්නේ නැත්නම් රෙෆරන්ස් පොයින්ට් එකක් නැතුව අපිට මේ චිත්‍රය මේ ගොඩ ගහ ගන්න බෑ ඉස්සල එක්කනගේ පොඩි ඒකට පුංචි කන්ට්‍රිබියුෂන් නැති වුණා මේකේ නෑ දෙන්නගම කියන කතාව තේරුම් ගන්න අමාරු නෑ හැබැයි අතින් දාලා තේරුම් ගන්න වෙනවා ඉතින් ඒක දෙවෙනි දවසේ කමටහන් සුද්ධ කරනකොට ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේක දවස් 10 රිට්‍රීට් එකක් නම් ඔය ගැම්ම ගෙනියනවනේ දවස් 10ම. ඒතර දවස් 3 4න් පස්සේ ආයෙ මොකුත් නැහැ බුල්ඩෝසර් එක ස්ටාර්ට් කරා වගේ යනවා කඩාගෙනම යනවා. ඉතින් ඒක නිසා මේ ගත්ත ගැම්ම ඒ ගත්ත Java දිකට ගෙන යාමෙන් තමයි අපි මායාගේ කෙලෙස් වල බල කඩන්නේ. මම ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරනවා ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල ගැටෙන නාසිකාග්‍රය වෙත සිත යොමු කරගෙන සිටින විට එක් නාසිකාග්‍රයකින් ආශ්වාසය ප්‍රකටව දැනුනි. ප්‍රශ්වාසය ඉන්පසු සිදුවන බව දැනුන නමුදු අවසාන ආශ්වාසයේදී මෙන් ප්‍රශ්වාසය නාසිකාග්‍රයේ වැදෙන අයුරු ප්‍රකටව නොදැනින. එය සාමාන්‍ය දෙයක්ද සාමීන් වහන්සේ. මයිකේර කතා කරන්නේ නැති එක නම් චෝදනාවක් විදියට කතා කරන්න වෙනවා. අනික් කට්ටිය කතා කරනවා මයික් එක ලංක ලං කර දෙනවා. තමන් කතා කරනකොට මයික් එකට කියන්නේ නැහැ. සමාවෙන්න මම නැවත කියනවා. ඒ ඉච්චර තමයි. ඒකට දෙන්න තියෙන එකම දඬුවම මේක තමයි. පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල ගැටෙන නාසිකාග්‍රය වෙත සිත යොමු කරගෙන සිටින විට එක් නාසිකාග්‍රයකින් ආශ්වාසය ප්‍රකටව දැනින. ප්‍රශ්වාසය ඉන්පසු සිදුවන බව දැනුණ නමුදු ආශ්වාසයේදී මෙන් ප්‍රශ්වාසය නාසිකාග්‍රයේ වැදෙන අයුරු ප්‍රකටව නොදැනින. එය සාමාන්‍ය දෙයක්ද ස්වාමින් වහන්සේ. ඔය ඒක සාමාන්‍ය දෙයක් ඊට අමතරව මෙහෙම කියන්න පුළුවන්. එහෙම තත්ත්වයක් තියෙද්දී දැනෙන ආස්වාසයක් පාසා එනේන ආස්වාසයක් පාසා දන්නවනම් භවනා දියුණු වෙනවා. මේ එනේන ආස්වාසයක් පාසා ප්‍රසවාසය දැනෙන්නේ නැහැ කියන එකට හිත කරදර වෙනවනම් එහෙනම් ඉතින් මේ අකාර්යක්ෂමතාවය. ඒ නිසා මේ දෙකෙන් එකක් නම් ප්‍රකට වෙලා තියෙන මේ ප්‍රකට දේ අඛණ්ඩව දෙකින් දිකට පේන බවට වග බලන්න. ඒක ටික වෙලා කරනකොට අරකට පේන්න පටන් අරගන්නවා. මේ නොපෙනෙන එක ගැන කනගාටු වෙන්න ගත්තොත් අර පේන එකට තියෙන සාදර බවට පාඩුවක් සිද්ධ වෙනවා. හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා අහුවෙච්ච දේෙන් පටන් ගන්න. මෙසේ ඉදිරියට යද්දී going with the rhythm ටික වේලාවකින් ආස්වාසය ප්‍රස්වාසය ප්‍රකටව දැනීම අඩු වේගන යන ස්වභාවයක් විය. වරින් වර සමාධි චිත්තක්ෂණය පිහිටිය අතර ඊට බාධා වන බාහිර සිතුවිලි පැමිණියද ධෛර්යයෙන් යුතුව ඉදිරියටම චැලෙන්ජස් බාරගනිමින් ගියද ඉන් එහාට ස්ටැග්නේට් වන ගතියක් දැනින. තරමක ෆ්‍රස්ට්‍රේෂන් එකක් දැනුණද ඊට එක්ස්පෝස් වෙමින් ඉදිරියට ගියද ඉන් එහා යමක් නොවිය. නමුත් එයින් පරයන්කේ කඩුණේවත් අනිකුත් අයගේ වේදනා හෝ පරිසර දේවල් බාධාවක් වූයේද නැත. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් ක්ලැරිෆයි කර ගැනීමක් වුවහොත් වඩා හොඳයයි මට සිතුන බැවින් මෙසේ ලියා දැක්වීමි. යන මාර්ගය හරිද වැරදිද ගරු ස්වාමින් වහන්සේ පැහැදිලි කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මේකේ හරි වැරදි බව බලන්න පුළුවන් වෙන්නේ මේ සිද්ධියම නැවත නැවත වීමෙන් සහ නැවත නැවත කිරීමෙන් ඒකට අනුපස්සනා කියන වචනේ තමයි සරුවත්‍යංශ පාචනේ දැකපු දේ අනුව නැවත නැවත ඒක බලන්න කියන. ඉතින් අතරම අනිත් දවසේ බලනකොට ඕකම නොපෙනෙන ඉඩ තියෙනවා. කෙසේ නමුත් නැවත නැවත දැක්කොත් ඔය සිදුවෙන එක උපමාන උපමාන නෙවෙයි ඩයිමන්ෂන් දෙකක සිද්ධ වෙන්නේ. බාහිරින් එන දේවල් තියෙද්දි අර තමන් බලන අරමුණ කාලානුරූපව සිදුවෙන වෙනස. එහෙම නැත්නම් මේ අරමුණේ වෙනස් කීම් අපි නිවි අපි අනිච්ඡං කියලා කියන්නේ විපරිණාමය කියලා කියන්නේ අන්න ඒක බලන අසුලුව ගිය කෙනෙකුට නම් මේ ගමනේ තේමාවක් පේනවා. බාහිර දේවල් බලමින් ගිය එකනට තේමාව කැඩෙනවා. ඒක නිසා කියනවා මේ බාහිරව ඇවිල්ලා ගියාට ඒක දරා ගැනීමේ අදිෂ්ඨාන ශක්තියකුත් තියෙන්න ඕනේ. මොකද යෝගාවචරය පුළුවන් තරම් මේ සැකදුරු කර ගැනීම සඳහා ඒකායන ක්‍රමේ තමයි තමන් අර විශ්වාසයේ තිබ්බ අරමුණ මේ වරින් වර යමින් යමින් යනකොට ඒකේ සිදුවෙන්නේ මොන වගේ දෙයක්ද ලං වීමක්ද දුර වීමක්ද ගොරෝසු වීමක්ද සියුම් වීමක්ද ප්‍රිය වීමක්ද අප්‍රිය වීමක්ද ඇතුළට යෑමක්ද පිට යෑමක්ද ආදි වශයෙන් ඒක පිළිබඳ විස්තර බලන සුළු ගතිය තියෙනවනම් ඒක කරන්න ඉතින් ඕක නැවත නැවත වෙන්න අනුපස්සනා කරන්න ඕනේ කරනකොට තේරෙයි ඒක පෙන්වන්න හදන දේ මොනවා වුණත් නම් බලන්න හදන දේ පිළිබඳ විශ්වාසිකේ යන්න ඕනේ ඒ බලන්න හදන දේ පිළිබඳ විශ්වාසය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒ ඒ මායя කරන්නේ එක එක එක එක පැති වලට අපි අවධානය කඩන්න හදනවා ඒක තමයි කාමී කියන්නේ කාමයේ කියන්නේ নানা අරමුණු වලට හිත වෙහෙසවනවා. බුදුරජාණන්තේ පැත්තකilla කියනවා ඒ කොච්චර කෙරුවක්වත් කැඩි කැඩි ගියත් නැවත නැවතත් බලන බලන වෙලාවේ තමන් ගත්ත මූල කර්මස්ථාන මෙතන අරන් තියෙන ආනාපානෙ එnde end end end මොකද වෙන්නේ? කාලානුරූපේ මොකද වෙන්නේ? ඒක බුදුහාමුදුර දන්නා පැහැදිලිවම වෙනස් වෙනවා කියන එක. ඒ වෙනස් වීමට යෝගාවචරයට අවධානය යොමු කරන්නයි ඔය අනුග්‍රහ පහක් උගන්වන්නේ. හැබැයි මාර්යා ඒක කඩප්පල් කඩකප්පල් කරන්න විවිධ බහුරූ කෝලම් පෙන්නනවා. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ අර දොරනාරින් අමල් බිසෝ කියලා අමල් බිසෝ කතාවේදී එකපාරක් ගිරවා කියනවා ඊගාවට තව එකෙක් කියනවා කොහොම කොහම හරි දොර ඇරියොත් ඉවරයි. තමන් බලන්න ඕනේ අර ගෙවෙන ආනාපාන. නමුත් මේක ලියලා තියෙන විදිහට ආනාපානය කියන්නේ ස්වභාවයෙන් ප්‍රියමනාප අරමුණක් නෙවෙයි. ඒක තමයි බුද්ධ ශ්‍රද්ධාව අවශ්‍ය කරන්නේ. බුදුහාමුදුරෝ දීපු නිසා ඒක අපි ශ්‍රද්ධාවෙන් අර කරනවා. ඒ වගේම පිටදේවල් වලට යෑමෙන් අපේ සීලෙත් හැලහැප්පෙනවා, සතියත් අලහැප්පෙනවා. අර ගත්ත තිබ්බ විශ්වාසයේ තිබ්බ අරමුණ අඩේට තිබ්බ අරමුණ වාංගු කරලා මේ කට්ටිය මොන්න බහුරූ කෝලම් නැතුවත් මේ අරමුණ දිහා බලන ඉන්න ඕනේ හැබැයි ඒ කතාවේ ඉවරය මම කරන්න හදන කතාවේ හැමාරේ ස්වභාවික මරණයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. බලහිනුන ආනබන සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒතකොට දැන් මොකද වෙන්නේ? ඒතකොට මේ තියෙන ටික විතරයි ඉතුරු වෙන්නේ. බාහිරින් ඇවිල්ලා තියෙන මාර වේස, කෙලෙස් පද්ධතිය, එහෙනම් රූප සංඥා විතරයි ඉතුරු වෙන්නේ. අන්න එතනදී මොකද වෙන්නේ කියලා අපි මම හිතන්නේ හෙට විතර ප්‍රශ්න සාකච්ඡාවට එයි කියලා හිතනවා. මේක කට්ටි පණින්න ඕනේ. පණනට පස්සේ තියෙනවා ඊට වැඩිය ලොකු හර්ඩල් එකක් තියෙනවා පණින්න. ගරුතර ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවට හිඳ ගැනීමෙන් පසු මුල් විනාඩි කිහිපය ආසන්න සිද්ධීන් භාවනාවට බාධා විය හැකියි සිතන ආසන්න සිද්ධීන් උලුප්පා බැලීමෙන් සමහර වෙලාවට භාවනාවට උපකාරී වේයයි හැඟේ. මෙය මෙසේ කිරීම නිවැරදිද? ඒකේ ප්‍රවේශමෙන් උත්තර දෙන්න ඕනේ ප්‍රශ්නෙට. ඒ බුරුම සංස සමාජලන හොඳට ගලවලා කේල්කිඩි පොත් ඇරියා වගේ කියලා දෙනවා. දැන් අපි භාවනා කරන්න ගියාම එන සද්දයක් වේදනාවක් හිතවිල්ලක් එනවා. අපි තඩමාරු කර කර තඩමාරු කර කර සතිය ආනාපානේ පවත්වනවා කියලා හිතුව නැත්නම් සක්මණේ වම දකුණේ පවත්වනවා කියලා. ඉතින් මේ එන දේවල් බලබලා ගියත් ප්‍රශ්නයක් නැහැ විශ්වාසයක් තියෙනවා. විශ්වාසය නැති සද්ධාව නැති කෙනාට තමයි කියන්නේ ඔක්කොටවත් එන්න දෙනවා අරමුණේ පවත්තන්න කියලා. නමුත් යම් කෙනෙක් දන්නවනම් මේ මං යන පාරේ තව ගොඩක් වාහන යනවා. මට තියෙන්නේ මගේ වාහනේ හප්පන්න නැතුව යන්නේ විතර. අනික වාහන තියා බැලුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම බලන්ඩ හා කියලා වරයක් දෙන්න පුළුවන් වෙන්නේ උත්තරම ශ්‍රද්ධාව තියෙන කෙනා. හොඳට විශ්වාසය තියෙන කෙනා ඔය එකම අරමුණකට වකත් උඹට කඩන්න බෑ. ඔබ කැඩෙනවයි කියලා බයෙන් බැලුව සැකෙන් බැලුවොත් කැඩෙනවා. එහෙමනම් අරමුණම සාතන යන්න ඕනේ. නමුත් ඉස්සරහට යනකොට තේරෙනවා නෑ මොකුත් වෙන්නේ නෑ. හරියට කියනවා නම් බෝ වෙන ලෙඩක් තියෙන තැනකට යන කෙනෙක් වැක්සින් එක අරගෙන යනවා නම් එහෙම නැත්නම් එන්න තරම් යනවා එයා දන්නවනේ මට බෝ වෙන්නේ නැහැ කියලා. එයාට බය වෙන්න දෙයක් නැහැ. එන්න තරම් ගියේ නැත්නම් හැම වෙලාවෙම බයෙන් ඉන්නේ බෝ වෙයි කියලා. ඒ නිසා යෝගාවචරගේ පෞරුෂත්වය කියන එකක් තියෙනවානේ. යෝගාවචරය මේක විඳලා ඇති කරගත්ත විශ්වසනීය බවක්. ඒකට ඒකේ මූලිකම එකට කියන්නේ සද්ධාව. දෙවෙනි මට්ටමේ ඉඳගෙන කුසල ඡන්දය කොහොමද මේරුවට පස්සේ කියන්නේ අදිමොක්කේ කියලා. අදිමොක්ක චෛත්‍යිකේ ආවම පේනවා ඉස්සරහා ගමන. අපි වෙනවා මේ හැම තැනම බාධක ධර්ම තියෙනවා. මේ බොරු වලවල් තියෙනවා. මම බොරු වලවල් දිහා බැලුවට මම දන්නවා බොරු වලවල් කියලා එහෙම න වැටෙන්නේ. ඒ නිසා විශ්වාසයෙන් ඉන්න කෙනාට කරදරේ කරදරයක් නෙමෙයි. විශ්වාස නැත්තම් මේකට කරදර තියෙන කියන බයම කරදරයක් වෙනවා. ඉතින් මෙන්න මේ ටික මරණ මොහොතදී කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේක වයසට ගිහිලා කරන්න බෑ. මේක ලෙඩ වුණාට පස්සේ කරන නිසා මේවත් මේ අනතුරු වලට මුහුණ දීලා ඒ අනතුරු දැනගෙන ගියොත් ජානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි කියලා ඔය මේ සබ්බාසෝ සූත්‍රයේ සඳහන් වහන්නේ මේ ආශ්‍රව ධර්ම මේ බාධක දන්නවනම් ජානතෝ දකින්නවනම් කරදරයක් නැහැ. ඕනෙම දෙයක කරදරයක් නැහැ. ඒක අයින්ස්ටයින් කිව්වේ ගණන් පත්‍රයක කිසිම ගානක අමාරුකමක් නැහැ ගාන දන්නවනේ. ඊට පස්සේ උත්තර ගාන උත්තරේ වැඩ කරන එක මොකද්ද ගාන දන්නවනේ. ගාන දන්නේ නැත්නම් එහෙනම් ඉතින් මොන මොන ප්‍රමේය දැම්මත් මොන සූත්‍රය දැම්මත් පරාදයි. මොකද ගාන තේරුම් ගන්නෑ. දැන් අපි මේ සිං මේ මිනිස්සයා කරන්නේ ගාන තේරුම් ගන්න නැතුව මේ ප්‍රමේය හොයනවනේ. සමීකරණ හොයනවනේ. ඒ කියන්නේ ගාන තේරුම් ගන්නවා නම් ඔය එකම දෙයකට සතිට උඩියන්න බෑ. ඒක නිසා ඒවත් එක සෙල්ලම් කරන එක සෙල්ලක්කාරකම් කරන එක මේ ඉමුනිටි එක තියෙන කෙනා. එහෙම නැත්නම් අර එන්නත විදපු එකනා තමන් ළඟ තමන්ට ලෙඩේ හැදෙන්නේ නැහැ කියලා විශ්වාසය තියෙනවනේ. එයාට ලෙඩේ නැහැ. ආවත් ප්‍රතිදේහ තියෙනවා. මේ ළඟදී මට මතකයි ඔය මේ ඉන්දියාවේ මණිපායි මානසික රෝහලේ චාන්සලර් කතා කරා. මේ මිනිස්සයා සම්පූර්ණ දොස් කිව්වා මේ පවතින වෛද්‍ය ශාස්ත්‍රයටත් හොස්පිටල් එකක අනුබද්ධිත විශ්වවිද්‍යාලයක චාන්සලර් කෙනෙක්. ඌ කියනවා සුද්ධ කියනවලු තව ටික දවසකින් ඉන්දියාවේ 140ක් ඩයබටික්ස් එනවායි කියලා. පරිස්සම් වෙන්නේ කියලා. ඌ කියන පිස්සු සුද්ධන්න පිස්සු. අපි ගන්නේ චපාති. අපිට කොහෙද ඉන්නේ මේ දිවරියා. හැබැයි බය වුණොත් එනවලු. උන් ඕන කරලා තියෙන ඒක තමයි. උන් කියන දේ අහපන් ෂුවර් ඔබලට දිවැඩියා වෙනවා. 40 විදිහට 50ක් එනවා. ඌ කියනවා කතාව ලස්සන කතාව හාගඩේ කියලා මිනිස්සේ. ඌ කියනවා අපේ ඉන්දියාවේ වතුර වීදුරක පොවන්න කියලා සුද්දෙකුට වතුර ටික ඌට හෙපටයිටිස් එන්නේ නැද්ද කියලා. අපිට එනවද කියලා. ඉන්දියාව වතුර බීසක වතුර වීවෝ අපිට බඩ යනවා. මොකද අපි විස බීජ වලට මුණ දීලා නැහැ. ඌ ඉන්දියන් එක කක්ක කරන්නේත් එතරම්මයි. වතුර කිසිමයි ඒකත් කරා ඌට ඒකේ වතුර බිවට මොකොත් වෙන්නේ නැහැ. ඌ කියනවා විස බීජත් එක්ක හිටපු අපිට මොන විස බීජද? ඒ නිසා මේ සුද්ධ අහන කතාවට බය වුණොත් විනාසයි සුද්ධට ඕන කරන්නේත් එච්චරම තමයි. මොකක් හරි එකක් ඔලුවට දානවා බය කරන්න. ඉතින් ඉමුනිටි තියෙන මනුස්සය බය වෙන්නේ නැහැ. ඒ මනුස්සයා කියනවා හරි ඔයගොල්ලෝ බය වුණාට අපි බය නැහැ. නිසා ඕන දෙයක් ගන්න. ඔය ඩයබටිස් කතා සම්පූර්ණ බොරු. ඔය ඔය මොනවද මේ මේ කොලෙස්ටරෝල් අම්මෝ පච අර 101ක් අවුරුදු ජීවත් වෙච්ච සුද්දෙක්ම ලියනවා සුද්දා පාරයා තමයි ඒ වුණාට සුද්දා ලියනවා ඌ කියනවා අවුරුදු 1ක් 101ක් ජීවත් වෙලා තියෙනවා මම ඕගොල්ලන්ට කියන්නේ මට තාම කම්පියුටර් වැඩ කරත හැකි මේ ජීවිතය සම්බන්ධ ඉලක්කම් එකක්වත් මතක තියාගන්න එපා කියන ඒක ඔක්කොම බොරු බ්ලඩ් ප්‍රෙෂර් එක කොච්චරද සුගර් කොච්චරද ඌගේ දොස්තරට බාදලා නිකන් හිටපන් කියලා උඹට වැදගත් දෙයක් තියෙනවා බලනවා හුස්ම දිහා බලපන් කියලා කියනවා අන්තිමට ලියනවා හුස්මෙත් ගෙවෙන තැන බැලුවා නම් දිනුම් කියලා. අවුරුදු 101ක් හිටපු සුද්දෙක් ඌ කියනවා මේ ඉලක්කම් ටිකක් අපි ඔළුවට දාලා මෙහි කක්ක කරුවාට ඔය එකක්වත් ගණන් ගන්න බල වයසට යනවා කියන්නේ තනි කර බොරුවක්. හැම වෙලාවෙම වර්තමාන මොහොතේ ජීවත් වෙනවා නම් තරුණව ජීවත් වෙන්න පුළුවන්. ඒක උඹයි වෙන්න ඕනේ නැහැ. ඩයබටිස් තමයි ඒ. ඩයබටිස් හැදෙන කටියට ඩයබටිස් හැදෙනවා. ඒ හැදෙන්නේ නැත්නම් හැදෙන්නේ නැහැ. කාටවක සල්ලි අම්බ කරන්න දෙන්න එපා. ඒ නිසා අපි භාවනා කරනකොට මොනවා පෙනුනත් ඌව එකකින්වත් මාව වටන්න බෑ කියන විශ්වාසයේදී යනවනම් ඒක ගන්න ගොඩක් වීදම් කරනවා. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මම අවුරුදු 30 ගාණක් විතර භාවනා කරපු නිසා මම මේ කතා කරන්නේ එකකින්වත් වටන්න බෑ. හැබැයි මේ වෙලාවේ දැනගන්න ඕනේ වැටු මේක මේකෙන් මාව වරද වරදට බඳින්න හදලා ආරක්ෂක දැන දන්නවනේ. මට ඕනොත් මට ආනපන තියෙනවා. යන්න තැනක් නැත්නම් අනතුරුදායකයි. යන්න තැන දන්නවනම් බුදුහාමුදුරන්ට පිං සිද්ධ වෙන්න. තමන් කරපු භාවනාවට පිං සිද්ධ වෙන්න. ඒ පැත්තෙන් කොච්චර උලිහිලි පෑවත්, කොච්චර බහුරූකෝලම් පෑවත්, කොච්චර ළඟ හිටියත් මේක දන්නා කාල මුකුත් වෙන්නේ නැහැ කියලා. රට්ටපාල හාමුදුරුවෝ කියනවා මට ගාතාව මතක නෑ. මුවැද්දෙක් මුවෙක් අල්ලන්නේ උගලක් කටවලා ලස්සන යමක් ගැට ගහලා රසවත් යමක් ගැට ගහලා ළඟ තියෙන පඳුරකටලා බලා ඉන්නවලු. ඒසට දක්ෂමුවෙක් ඇවිල්ලා හැම කාලා ඌල ගස ගන්න නැතුව යනකොට මෝ වැද්ද ඇඬු කඳුලෙන් බලන් ඉන්නවා. වගේ මේ ලෝකේ තියෙන ඕනම දෙයක් කරන්න බය වෙන දෙයක් නම් මොකකින්වත් කියලා දෙන හැබැයි හොන්දට දැනගෙන කරන්න. Tamange daman දන්නවනම් එකකින්වත් අපි වටන්න බෑ. ඔය දකලා පැත්තෙන් ගිහිල්ලා කවදාකවත් නිවන් දකින්න බෑ. ඒ නිසා හැම කහපන් හැම හරි රසමස උලක් ගුල ගස ගන්න නේද? හැම කහපන් හැම අම්මාපට තොල දෙන්න බැරි જાති රසමස උලක් උගුල ගස ගන්න එපා. ඒක නිසා Taman දන්නවා භාවනා කරනකොට මේ සද්ද වේදනා එනවා. ඌවට හැප්පෙන්න ගියොත් කවදාවත් භාවනා කරන්න බෑ. ඒව තීන දැනකට යන්න එපා. ආරම්භක වශයෙන් නමුත් මතක තියානින්න මේ සද්දේ තියෙන නිසා මට ආරසාව පිණිස ආනාපාන තියෙනවා. මම කරණ තියෙන්නේ සද්දයෙන් තියෙනවා ආනාපාන මෙහෙන් තියෙනවා මේක මායя මේක බුදුහාමුදුරෝ මං කොයි පැත්තටද යන්නේ. මේක කෙලෙසේ මේක නික්ලේශේ. මේක මේ කාන්තාරේ මේක ക്ഷേම භූමිය. බුදුජානනාථ කියන්නේ අන්නේ හිම තත්වකදී අශෝක වූ විරජ වූ ඛේම වූ අශෝකං විරජං ඛේමං ශෝකේ එතන තියෙනවා මෙතන ශෝක නැත්තන තියෙනවා එතන රජස් තියෙනවා මෙතන විරජය තියෙනවා මෙතන සාන්තර තියෙනවා මෙතන ඛේම භූමි තියෙනවා අන්නේ දෙක තියේදී ඒක තිබ්බයි කියලා බය වෙන දැන තමයි දන්නවා මෙතෙන්ට යන්න ඕනේ කියලා ආරවාදියා බැලුවට මුකුත් වෙන්නේ නැහැ හැබැයි ඒක මම ප්‍රවේශමෙන් කියනවා ඒක අර භාවනාවෙන් විශ්වාසය. ඔය කාංකා විතරන විසුද්ධිය කියලා විසුද්ධියක් තියෙනවා. ඒ විසුද්ධියෙන් එහාට ගියාට පස්සේ තේරෙනවා මේ බහුරූකෝලම් පෑවට එකනක්ක් කොන්දපය නැහැ. ඒකට තමන් අනුමත කෙරුවොත් විතරයි ඒක අපිට කරදර කරන්නේ. ඒක ඒ තියෙන්න ඇරලා තමන්ගේ ආරක්ෂක භූමිය නැවත නැවතත් සහතික කරන ශක්තිය තමන් තුලින් ගන්න ඕනේ. බුදුහාමසංගයත් ගන්න එපා. ගන්න බෑ බුදුහාමරන් දෙන්න බෑ. අන්න ඒක වෙන්න නම් අනතුරු වලට මුහුණ දෙන්න ඕනේ. දෙනකොට මේ විශ්වාසය තමයි ඔය සෝවාන් වෙනකොට ලැබෙන අවික්කප්පසාදේ කියන්නේ. නොසැලෙන විශ්වාසයක් වෙනවා කොච්චර જાති මේ මායාවිල්ල නැටුවත් කෙලෙසයිල නැතුවත් මං සමාදම් වෙන්නේ නැත්තම් මම බුදුන් සරණ යනවා නැත්නම් සතිය සරණ යනවා එකටවත් මට කරදර කරන්න බෑ කියන විශ්වාසය එනකොට තියෙන මේ අවුරුදු 2600ක් ගියාට බුද්ධ ආගමට මුකුත් වෙලා නැහැ. අපි ඉන්දියාවේ දඹදිව ජේතවනාරාමේ නොවුනට මේක මෙතෙන්වත් යොදන්න පුළුවන්. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒක වෙලා ඒකෙන් ගොඩ ඇවිල්ලා Tamanට ආත්ම විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ආසන්නම දේ තමයි එහෙම ආත්ම විශ්වාසය තියෙන කල්යාණ මිත්‍රෙක් ඇතුළු කරන්න ඕනේ. ඒකට ආදර්ශයෙන් පෙන්නනවා කොයි නයිපෙනාවත් මේ බුදුහාමුදුරුව තරම් විතර සතිය තරම් විතර මොකක්වත් බලවත් නැහැ කියලා. ඒ නිසා ඒත් එක සෙල්ලම් කරාට කමන්නේ තමන් දැනගෙන යන්න ඕනේ. හදිස්සියක් වුණොත් යන්න ආරක්ෂක භූමිය පිළිබඳව විශ්වාසය තියෙනවා නම් ඇත්තටම එතකොට ආරක්ෂක භූමියේ තියෙන ප්‍රායෝගික වටිනාකම තව වැඩි වෙනවා. ගරු ස්වාමින් වහන්සේ මා ආදුනික යෝගාවචරයෙක්මි. මාස කිහිපයක සිට භාවනා පුරුදු වීමට උත්සාහ කර ඇත. මා බොහෝ විට උත්සාහ කළේ පර්යංක සිටින් භාවනාවයි. එසේ වුවත් අඩු ගානේ මට පැයක පමණ කාලයක් එක ඉරියව්වෙන් වාඩි වී සිටීමට මෙතෙක් හැකි වී නොමැත. මුලදී විනාඩි 10ක් 15ක් පමණ සිටි හැකිවද එය දැන් විනාඩි 25ක් 30ක් දක්වා දියුණු වී ඇත. මා ඒ පිළිබඳව සතුටු වන අතර මම ආනාපාන සති භාවනාවේ සඳහන් වන මුල් මූල කර්මස්ථානයට නාසිකාග්‍රය හෝ මුඛ ඉදිරිපසින් නොයෙකුත් උත්සාහ දරා ඇති අතර එය ඊතා කුඩා කාලයකට හුස්ම රැලි දෙකකට හතරකට පමණ සීමා වේ. මෙයට ප්‍රධාන බාධක ලෙස මම දකින්නේ මගේ මුඛයට නිරන්තරයෙන් ගලා එන කේටයයි සැලයිවා. නිසා මගේ කට කෙලවලින් පිරී යන නිසා කෙල ගැලීමට සිදුවන නිසා සිත ඒ දෙසට යොමු වන යොමු වීමයි. මෙයින් මිදීමට හැකි එක ක්‍රමයක් ලෙස එක් ස්වාමින් වහන්සේ නමක් යෝජනා කළේ දිව කෙලවර උඩතල්ලේ තබා ගන්නා ලෙසය. එහෙත් එයද මගේ ප්‍රශ්නයට විසඳුමක් නොවිය. කරුණාකර එය මගහැර මූල කර්මස්ථානෙට සිත යොමු කර ගැනීමට හැකි ක්‍රමයක් ඇද්දයි පවසන්නේ නම් මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. උසාවියට ගන්න හොඳ හොඳ නඩුවක්. කැමැතිද මේ දීපේකන ඉදිරිපත් වෙන්න? කෙල විතර නෙවෙයි ඔකට ගොඩාක් කරුණු තියෙනවා. කොයි එකටත් මේකේ උත්තරයක් හොයන්න පුළුවන්. මට හැබැයි මේ <coughs> මම බෝලේ දානකොට එහා පැත්තේ ඉන්න ඕන කෝට් එකේ කවුරු හරි බෝලේ මේට දාන්න. කැමති නැද්ද? කැමති කෙනෙක් කියන අත උස්සන්න මෙලියුපෙක්කන අත උස්සන්න කැමති නම් ඉදිරියපත් වෙලා නැත්නම් අපි ප්‍රශ්නේ අමතක කරලා යන් උත්තරයක් තියෙනවා බොහොම දක්ෂ උත්තරයක් තියෙනවා එහෙම නැත්නම් මේ කාටත් මේකේ පාඩමක් තියෙනවා ඉතින් මේ එහෙම නැත්නම් මේ එහා පැත්තේ මට මේ පත් උත්තර ලැබෙන්නේ නැත්නම් මේ එහෙම නැත්නම් හරස් ප්‍රශ්න අහන්න කවුරක්වත් නැත්නම් මේ නඩුව ඉදිරියට ගෙනියන්න විදියක් නැහැ එයා ඒකටත් කියන්නේ අනිත් දවසේ ලියනකොට මේ ඒත් බෑ ඉතින් මට කියන්න බෑ මෙන්න මේක ලියලෙවන්න කියලා. ඒ මොකද මේ සජීවී වීම ගලවලා දාන්න ඕනේ. එච්චර බරපතල ප්‍රශ්න නෙවෙයි. බොහොම ලේසියෙන් ගලවන්න පුළුවන්. හැබැයි ඉතින් අර වෙලා තියෙන්නේ උසාවියට කැඳවීමේ සබකෝල ගතිය අරස් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මේක නම් මගේ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මට හිතෙනවා ඇයි අපි ආනාපාන සතියටම යන්නේ සමාධිගත වීමට? කියන ප්‍රශ්නේ. ඒකට උත්තර දෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නේ අපි විසඳගන්න විසඳගත්තොත් ඔක්කොටම උදව් වෙනවා. ඒකත් බල ඕකත් බලපාන්න ඕන. නමුත් ඕක ඔය මේ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳීමේදී ඕක එච්චරම තද බල ප්‍රශ්නයක් නෑ. අපිට අනපානින් බල යන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගත්තත් ඇති. ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නෑ. නමුත් මේ මේ මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී විතරක් කෙලෙවුනන එක දැනෙනවා. ඉඳගෙන ඉන්නේ නැති වෙලාවේදී කෙලෙිනවට අපි දන්නේ නෑනේ. ආන්නේ දයන ගතිය සතියේ ගුණයක්ද සතියේ නුගුණයක්ද කියලා මට දැනගන්න. ඒක මේ සතියට බාධාවත්ද නැත්නම් සතිය තියෙන නිසා අපිට දැනෙන අමතර තොරතුරක්ද කියන එක මට දැනගන්න ඕන. අන්න ඒකෙන් පුළුවන් උත්තරේ හොයලා දෙන්න. එතකොට කෙලුණන එකයි, ඉඳගෙන ඉර රිදෙන එකයි, හිතවිලි එන එක ඔක්කොටම ඒකෙන් උත්තර බලන්න පුළුවන්. ඒ නිසා අපි ලැබෙන ප්‍රතිඵල වලට වෛර කරන හැටි මම මේ පෙන්ලා දෙන්න හදන්නේ. භවනා කරනකොට ලැබෙන හැම ප්‍රතිඵලයකටම අපි වෛර කරනවා. ඒක කොහෙදෝ නැති ඈත තියෙන එකක් ඉල්ලනවා. ඉතින් මේක හරි පැත්තට දාලා මේක දිහා බලන්න පටන් ගත්තොත් මුළු රචනයම තියෙන්නේ බොහොම උනන්දුවෙන් භාවනා කරලා ලැබිච්ච වටිනතරතුරු වර්ගයක් තියෙනවා. නමුත් මේ ඒ අසාරයේ සාරයේ වශයෙන් හරන සාරයේ අසාරයේ වශයෙන් ගත්තොත් ඒ කෙනාට ගමන යන්න බෑ කියලා බුදුහාම කියනෝනේ. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ නොචා නිත්තේ චාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා මෙතන තියෙන මිච්ඡා සංකල්පය ආසනෙට ඇවිල්ලා තියෙනවා කට උත්තර දුන්නොත් අපි යනවා නැත්නම් අපි ඊගා ප්‍රශ්නෙට ස්වාමීන් වහන්සේ මට සමහරවිට තිබහ වෙනවා එතකොට වතුර බෝතලේ ළඟ තියාගෙන වතුර ටිකක් බොනවා මේක අනිත් පැත්ත මම දන්නේ මම නෙමෙයි ලිව්වේ ඒ වුණාට මටත් ඒ අත්දැකීම ස්වාමීන් වහන්සේ අපි මයික් එකට කතා කරමුද ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මටත් ඉස්සරේ කටට කෙලුණ ගතිය මටත් තියෙනවා මම මගේ අත්දැකීමෙන් කියන්නේ මම ඒක සිහියෙන් මන් දකිනවා මෙහෙම ඒක ඊට පස්සේ ඉතින් ඒක ආයෙත් ඒකට හිත ගියා උනාට ඒ කෙලුණන බව දැනගන්නවා ඒ උනාට ඒක ආයෙමත් ආනාපාන සතියට යන්න පුළුවන් හැබැයි නිකන් ඉන්න වෙලාවට ස්වාමින්වහන්සේ කියලා භාවනා කරන්නේ නැතුව නිකන් ඉන්න වෙලාවට එහෙම කටට කෙලුණන ගතියක් දැනිලා නැහැ. ඒ මටත් ස්වාමින් වහන්සේ එහෙම දැනිලා තියෙනවා. එහෙම මේ භාවනා කරනකොට ගොඩාක් ගලාගෙන එනවා නිකන් සමහර වෙලාවට ඒක මේ ඒ කට පිරෙන්නම තරම් ගලාගෙන එන ගතියක් මටත් දැනිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔය ඒක නිසා මේ මම නම් වෙනුවෙන් පෙනී හිටලා හරි කතා කරන නිසා ඒකෙන් අදහස් කරන්නේ භවනා කරන්න නැති වෙලාවේ කෙලේ එන්නේ නැහැ දැනෙන්නේ නැහැ භවනා කරන වෙලාවේ කෙලේ එනවා දැනෙනවා කියන එකද එහෙම නැත්නම් භවනා නොකරන වෙලාවෙත් එනවත් ඇති කෙලත් ගිලිනවා ඇති දන්නේ නැහැ එහෙමයි ස්වාමීනාච එනවා එතකොට ඒ වෙනදා නොදන්නෙන දේ දැන් දැනීම සතියේ විශේෂ වරප්‍රසාදයක් වශයෙන් සතිය තියෙන නිසා අපිට ලැබිච්ච එකක්ද නැත්නම් සතියට අරියාදුවක්ද කියලා මට දැනගන්න. සතියට හොඳ දෙයක් අරියාදුවක් නෙවෙයි. නමුත් මේ සත්‍යනේ සම්පූර්ණ ලියලා තියෙන්නේ ඒක ප්‍රධානම බාධාව කියලා. නමුත් මේ සතිය තියෙන නිසානේ මේවවත් දන්නේ අපි. ඉතින් ඒ සතිය නිසා ලැබෙන මේ අතිරේක ලාභය ආනපන පැත්තක දාලා කෙලවුන්න දිහා බලන ඉන්න සතියෙන්. ඉවරයි. සතිය තියෙන බවට හම්බෙලා තියෙන හොඳම සාධකේ හම්බෙලා තියෙනවා. ඒක දිහා බලන ඉතින් මොකද වෙන්නේ බලන්න. අර සිද්ධාර්ථ කුමාරයා නාටිකාංගනාව දිහා බැලුවා වගේ තමයි. මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔය ඒකතියෙදි ආනපන බලන්න බැරි වුණා කියන මේ කනපින්දමයි උතර තියෙන්නේ. ඒ නිසා ඒ වගේ මොකක් වෙන්න පටන් ගන්නවා අපේ කයට හිත ආවට පස්සේ සාමාන්‍ය වෙලාවේ කය වෙත් පේන දේවල් නොවන දේවල් ගොඩාක් පේන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම සතියට ලැබෙන එන්ඩවුමන්ට් නැත්නම් gift එකක්. එහෙම නැත්නම් ප්‍රසුභාසින්සනයක්. යෝගාවචරෝ ඒක තන්නේ කර විරුද්ධ පක්ෂයට දාගෙන ඒකට විරුද්ධව චෝදනා කරන්න ගියාම පුදුම ටෙන්ෂන් එකක් භාවනා කරන්න ගියාම. සතියට කයට හිත ගත්තයි කියලා කියන්නේ විශාල අමාරුකෙන් ගත්ත එකක්. ගත්ත බවට ලකුණ තමයි වෙනද නොදැනෙච්ච වේදනා කය දැනෙන්න පටන් ගන්නවා. වෙනද නොදැනෙච්ච සංවේදනා දැනෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය යෝගාචරය එව්වත් එක යුද ප්‍රකාශ කරනවා. කරපු ගමන් ඉතින් අර සතිය බොහොම අමාරුවෙන් එන්න කියලා ගෙටාවට පස්සේ මූණට කියලා ගහලාගෙන පහය යන්නේ. ඒ නැත්නම් මූණට වතුරක් කරනවා. උලුවට වතුරක් කරනවා. ඉතින් සතිය කියනවා මේ මනුස්සයා ගිය ගමන් එන්න කියලා කියනවා. ගෙදර ගිය ගමන් මට ගහනවා. පව් අපාය මනුස්සයෙකුට එහෙම කරන එක හොඳ නැහැ. ඒ නිසා මේ එන අමුත්තට හෙන්න දෙන්න. හරි අමාරු. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ ලිහුවේ. <laughs> ස්වාමීන් වහන්සේ මං ඉතින් ඒ එන්කරේජ් කරන්න මමත් ඒකට එකතු වුණේ ඒ ලියපු කෙනා කැමති නැහැ නෑ නෑ කවුරු කවුරු වුණත් එයා කැමති වුණාට කමක් නැහැ මොකද එයා කැමති ඇති කෙලස් වලට ප්‍රශ්නයක් නැහැ ඒකේ කිසි දෝෂයක් නැහැ මේ භාවනා කරනකොට අපි ඉල්ලනවා ආනාපානෙ වරෙන් කියලා ආනාපානෙ ඔය gediya පිටින් එනවා එන කොයි එක හරි බාර ගන්න බාරගෙන අහන්න මේ දේ මට දැනෙන්නේ සතිය නිසා හිත ප්‍රනීත වීම නිසා වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් මේ භාවනා කරනකොට විතරක් වෙන දෙයක්ද මේ කියන්නේ. නෑ එහෙම දෙයක් නෑ. ඕන වෙලාවක වුව වෙනවා අපි දන්නෙත් නෑ. දැන් භාවනා කරනකොට එන එකට දැනෙනවා ඒක අපි නూరుට තියාගන්න. ඒක අරියාදුට තියාගන්න. ඊට පස්සේ ඉතින් මොන જાති කරුවත් හරියන්නේ නෑ. ඉතින් ඒක නිසා choiceless awareness කියලා කියන්නේ මේ වෙන දේවල් වලට තෝරන්න බේරන්න නැතුව ඉඩ දෙන්න. ඒක තමයි අපිට ඇත්ත ඇති හැටියෙන් දැක් ගන්න පුළුවන්. අපි දන්නේ ඇත්ත නෙවෙයි කවදාකවත් ඇත්ත වෙන්නේ. ඒ නිසා සත්‍යමත් වුණාට පස්සේ මේ ශරීරයේ ලෝකයක් වැඩ සිද්ධ වෙනවා. ඒ සියල්ලටම එන්න දෙන්න එන්න දෙනකොට තේරෙනවා භාවනා විශ්ින් භාවනා ගෙනියනවා. මං කියන්නේ වැල යන පැත්තට වැල යන පැත්තට මැස ගහගෙන යන්න. පටන් ගන්න ආරම්භක තේසෙවසෙන් ආහනපාන තියාගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊගාවට එන දේ මනෝ විකාරයක් වෙන්න බෑ, නිින්දක් වෙන්න බෑ, මත්වීමක් වෙන්න බෑ. ඒක ප්‍රകൃතිය නං ඒක අනිවාර්යයෙන්ම ලීඩ් එක වෙනවා. අනිවාර්යයෙන්ම තමන්ගේ භාවනාවේ පෙරගමන් කරු වෙනවා. ඒකට වෛර කරුවට පස්සේ හරිම අමාරුයි මේ වෛර කිරීම හැම කෙනාම ඇබ්බැහියට කරනවා. ඒක හරියටම කියලා ඒ කෙනායකට සුද්ධ වෙලා යන්න ඕනේ කියලා එන්න අරින්න හොඳට කියලා ගිලින්න SMS slowly mindfully silent ඊට පස්සේ බලන්න ආයෙසරයක් යන්න පුළුවන් කියලා අහනපන් ආයෙ කෙරෙන ආයෙත් කරන්න. ඒකට එන්න දෙන්න කිසිසේත්ම බාධාවක් ඉදසල කරනසෝ මොකක්වත් වෙන්නේ. මට මතක් වෙන ස්වාමීන් වහන්සේ සංගක්කාර බෝලේ අල්ලන්න බලාගෙන ඉන්නවා. හැබැයි කියලා ආපුවම ටුප් දාලා ගහලා බෝලේ අල්ලනවා. අර උනන්දු වැඩි වෙනකොට මේ ඒකේ අර මේ අපි අර පොඩි හාමුදුරු පැටව ටිකක් ගෙනල්ලා භාවනා කෙරෙව්වා. කෙරුවා පස්සේ ඒතර හිටිය හොඳ දක්ෂ මේ කවි කියන හාමුදුරු දෙනවා. ඒ සතිය කියන්නේ කවියෙන් විස්තර කරලා දුන්නා එක අපිට. බෝලෙට ගසන්නට සැරසෙන ක්‍රීඩකයා අවධානයෙන් ඒ එන පෙර මග සිටියා. ආනාපානයට අවධානය යොමු කරවා අරමුණක මුලැමැදාග මම දුටුවා. කියලා යමක් තියා එනකම් බලහන් ඉන්නකොට අපේ තියෙන අවධානය වැඩි වුණාට පස්සේ ඒකට තමයි පුළුවන් වෙන්නේ මේ කියලා ගලන්න පටන් ගන්න කොහොමද? ඒකට ආනපන යන්නේ කොහොමද? ඊට පස්සේ කියලා ගියාට පස්සේ ආනපන ඉන්නේ කොහොමද? ඔය සෙල්ලම පේන්න පටන්. අපි ඔකේ එක පැත්තක් පාරන කැත්තක් අයින් කරන්න ගියොත් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් එතෙන්ට යන්න බැරිකම කාටවත් නැහැ. හැම කෙනෙක්ම මේක මේ පොඩි අභ්‍යාසයක් නව කරනවා. නමුත් අර අපි ළඟ කෙලවලට ද්වේෂයක් සහ ආනාපානට මනාපයක් එනවා. ඒක අසීමිතව යනවා. ඊට පස්සේ ඔළුව මේ මේ අවුල් වෙනවා පිස්සු වැටෙනවා. ඊට පස්සේ අපි අර කෙල නැති ලෝකයක් හොයාගෙන යනවා භාවනා කරන්න. ඉතින් කෙල වෙනවා. ඉතින් කෙල වෙනවා. ගරුතර ස්වාමීන් වහන්ස මම නිතරම නවරහාදී බුදුගුණ එනම් ඉතිපිසෝ භගවා ආදී වශයෙන් මෙනෙහි කරමින් බුද්ධානුස්තිය වැඩිවීමට කැමැත්තෙමි. ඔබ වහන්සේ ඊයේ දසුත්තර සූත්‍ර ධර්මදේශනාවේදී භාවනාසිත ඉදිරියට නොයන අවස්ථාවේදී බුද්ධානුස්සතිය මෙනෙහි කළ යුතු බැව් පැවසූ වග මට දැනී ගියේය. ඒ බුද්ධානුස්සතිය ඉතිපිසෝ භගවා නම් නවරහාදී බුදුගුණ සිතින් මෙනෙහි කිරීමමද බුද්ධානුස්සති භාවනා කරනකොට ඇත්තටම ක්‍රම කීපයකට ක්‍රම කීපයක් තියෙනවා එකින් එකට එකින් එකට පෙළ ගැසිලා යන එකක්. අපි නවහරදී බුදු ගුණ නවගුණ මාලේ නවගුණ වල ගණන් කරන එක අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්න ආදි වශයෙන් කරනවා. එතකොට වචනාර්ථය දැනගන්න ඕන කමක් නැහැ. ඊට පස්සේ මේ අරහං කියන ගුණය චුස භගවාන සම්මා සම්බුද්ධ ගුණේ වෙන් වෙන හැටි දැනගන්න නම් අපිට අරහං ගුණය කියන එක මූල ධර්ම වශයෙන් ඉගෙන ගන්න එපා. ඊට පස්සේ සම්මා සම්බුද්ධ කියන ගුණය. ඉතින් ඒකෙදී හුඟක් වෙලාට බුද්ධාංශු ගන්නකොට මේ අරහං ගුණය තමයි ගොඩක් වෙලාට ගන්නෙ මේ මම හිතන්නේ අටුවාව ගත්ත සම්ප්‍රදායට කරු කිරීමක් වශයෙන්. අරහං කියන්නේ සුදුස්සා කියන එකයි. අපි අපිට සාමාන්‍ය කියන්නේ දේව බ්‍රහ්මාදීන්ගේ පූජාවන්ට සුදුස්සා. එහෙම නෙවෙයි බැනුම් අහන්නත් බුදුහාමර සුදුස්සා. නින්දා ලබන්නන් අතර අන්තිම නින්දා ලැබපු කෙනා. ඕන දෙයකට සුදුස්සා. අපි අර සුදු පැත්ත විතර එළියට අරන් තියෙන්නේ. බුදුන්සේක පෙන්නලා තියෙනවා ජීවන රටේ. බුදුහාමර ඇයි සුදුසුුනේ කියලා බුරුම්සවංශය අහනවා. සුදුසුුනේ උන්වහන්සේ වැඩක් කරනකොට එකයි එකවරකට කරන්නේ 100 100ක් ඒකේ හිත පිරිසිදුයි. නැත්නම් පිවිතුරු නිසායි සුදුසුකම ලබන්නේ. ඇයි කියලා අහනවා නැත්නම් නිදර්ශන කියනවා. තඹ කියන ලෝහයේ ගණ්ඩේ කියනවා මොකකින්වත් කලවම් වෙලා නැත්තම් ඒකේ හොඳටම සන්නායක ගුණය තියෙනවා ලෝකේ වැඩිම බිලට දෙන්න පුළුවන් වෙන්නේ කලවම් නැති තඹ. තඹ වලට මොන හරි අංශුවක් වැටුනොත් එතන විදුලි ගමන් කිරීම බාධා වෙනවා. ඒ නිසා තඹ තියෙනවා නම් පිරිසිදු එක හොඳ මේක. වතුර ගන්න කියනවා හොඳම වතුරේ කාටක් ගඳක් රසක් හැඩයක් මොකක්වත් නැහැ. ඔපරේෂන් එකටත් ගන්න පුළුවන් බොණ්ඩත් ගන්න ඕන දෙයකට ගන්න පුළුවන්. රත්තරන් ගන්න කියනවා 24 කැරට් එනකොට මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා ඕනම දෙයක් ඒ දේ ඒකෙන් පිරිසුදුයි නම් වටිනාකම වැඩි වෙනවා. අපේ හිතේ තියෙන දෙක කලවම. නිසා පුළුවන් ද කියලා නම් බුදු ගුණ මෙනෙහි කරනලාට වෙන හිතවිලි නැතුව බුදු ගුණ යෙහිම අරහං ගුණ යෙහිම චිත්ත වීර්යයෙන් පවත්තන්න. එතකොට මේ හිත බුදු හිතක්. ඉතින් එහෙම කරනවා නම් අර නවආරාදී බුදු ගුණ ගණන් කරනවට වැඩිය අරහං කියන වචනටත් වැඩිය හිත අරහං කරනවා. මට චිත්තක්ෂණ කීයක් බුදුහාමරගේ අරහං ගුණේ නොපැකිල එහිම තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. ඔය සතිය වැඩිල තමයි කියන්නේ අනබන කොච්චර තියාගෙන පුළුවන්ද? ඉඳගෙන ඉන්න බව කොච්චර දැන ගන්න පුළුවන්ද? ඇවිදින බව කොච්චර දැන ගන්න පුළුවන්ද? වම දකුණ දැන ගන්න. මොකද බුදු ගුණ ගත්තා ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක වැඩෙනවා නම් බලන්න කියනවා. බුදු ගුණ යෙහිම වෙන දේවල් වලට එන්න දෙන්නේ නැතුව කරන්න ගියොත් යම් වෙලාවක මේ අරහං ගුණයම වැඩුවොත් තමයි තේරෙන්න පටන් ගනී කියලා ඒ ඒ චිත්තක්ෂණය තුල ඒ වඩන කාලේ පුරාට කිසිම රාගයක් කිසිම ද්වේෂයක් කිසිම මොහයක් එන්නේ අන්න ඒ විදිහට බුදු ගුණේ වඩනවනම් ආනපන සතිය වඩන එකම තමයි සිද්ධ හැබැයි ඒක මේ ඒ වෙලාවේ Tamange හිතේ චිත්ත ප්‍රවෘත්තිය සතියෙන් දකිමින් කටයුතු කරනවා නම් එයාට තේරෙනවා අපි යම් තාක් මේ බුදු ගුණේ සතිය වඩනවා නම් බුදු ගුණේ ආරක්ෂා කරනවා නම් බුදු ගුණේ අපිව ආරක්ෂා කරනවා. අපි වඩන වෙලාවේදී බුදු ගුණේ තියෙද්දී ඊය ගැන හිතනවා නම් හෙට ගැන හිතනවා නම් අරය ගැන මෙයා ගැන හිතනවා නම් ඒ හැම වෙලාවෙම හිත අරහං ගුණ අරහං වෙන්නේ කලවම් වෙනවා. ඒ කලවම් වෙනකොට බුදු ගුණේ වටිනාකම අඩු වෙනවා. අපිට ආනිසංස අඩු වෙන නිසා යම් වෙලාවක භවනාදී හිත කැළඹිච්ච වෙලාවක් ආවොත් අර විදියට බුදු ගුණේ වඩපලද්ද එකනට බුදු ගුණේ මෙනෙහි කරපු ගමන් අර විශ්වාසයේ සමා වෙන්න අවිශ්වාසය නැති වෙලා යනවා. ඒ හොඳට බුදු ගුණේ වඩපු කෙනෙක් කියනවා දවසේ තිස්සම සෑහෙන වෙලාවක් වඩපු කෙනා හීනෙන් බය වෙලා කැලයක් මැද වනසතුන් මැද හිර වෙලා ඉන්න වෙලාවෙදිත් හීනෙමුත් බුදුගුණ මතක් වුණාලු මතක් වෙච්ච ගමන් අර ඔක්කොම නතර වුණාලු නැගිට්ටෙත් බුදුගුණේටමයි එතකොට තේරුණාලු මේ දවල් වඩන බුදුගුණේ රැටත් උදව් කරනවා හීනෙටත් උදව් කරනවා ඒක තමයි බුදුරජාණන්සේ මතක් කරන්නේ. කොතනකට හරි සැකයක් තියෙනවා නම් සැකේ එන වෙලාවදී තමයි වඩලද කර්මස්ථානයේ සීකරන්න. ඒක තමන්ට අශෝක වෙනවා, විරජ වෙනවා, ക്ഷേම වෙනවා. ශෝක කරන්න වෙන්නේ රජස් නැහැ. ക്ഷേම භූමියක් වෙනවා අශෝකම් විරජං කේමං. ඉතින් ඒ විදිහේ වඩන ලද කර්මස්ථානයක් නැතුව මරණ මොහොතට එළඹෙන කෙනාට මොකද වෙන්නේ කියලා හිතන්නේ කියනවා. මේ නන්නත්තර අරමුණු වල දුවන හිතක ඉන්න කෙනා මරණ මොහොතට ගියාට පස්සේ මොන බඩවැලක් බදාගෙන ඉඳි කියලා දන්නවද? මොනවා ඉදිරිපත් වෙයිද කියලා දන්නවද? බුදුගුණ වැඩුවා ෂුවර් කරන්න බෑ. ඕකට මෙයිද කියලා. ඉතින් එහෙම Tamanට සරණක් Tamanට පිටක් නැතුව මේ අපි මේ ගත කරන ජීවිතය දිහා බලලා බුදුහාමුදුරුවෝ කියනවා අන්තිමට ඒ කම්ම නිමිති ගති නිමිති එනකොට එන සැකයත් එක්ක මේ සුනාමියට අහු වෙනා වගේ මේ එන්න හදනකොට මුකේට හිතේයිද කියලා. ඒක අනිවාර්යයෙන්ම ඊගාව භවයේ තීන්දුවක්. ඊට ඉස්සෙල්ලා මේක දැනගෙන කලබල වෙනකොට පිහිටක් සරණක් ආධාරයක් වශයෙන් වඩල්ද කර්මස්ථානයක් නැති මිනිස්සයා ඔය මොන තරම් බැංකු ගිණුමක් තිබ්බත් මොන තරම් රක්ෂණ සහතික තිබ්බත් මොන තරම් ওই සහතික තිබ්බත් එකක්වත් වළංගු නැහැ නේ ওই චිත්තක්ෂණේ යහට. එදාට මේවා වැඩි වෙන්න වැඩි වෙන්න පශ්චාත්තාපය වැඩි. නෝ දැනගෙන මට අනේ මේ කෙල ගිනනකොට ඔන්න බුද්ධානුස්සතිය පිහිට වෙනවා. මොන වෙන කරදරයක් කරන බුද්ධානුස්සතිය වෙලා වෙලා වෙලා වෙලා බුද්ධානුස්සතියම සරණ පිහිට හොයලා හොයලා හොයලා වෙච්ච එකනට මරණ මොහොතේ ආවත් හීනෙන් බය වෙච්ච වෙලාවක වගේ එතෙන්ද හිත යන තින ඉඩ වැඩි ඒකත් මම නෙවෙයි ඒකත් පොට්ට chance එකක් පොට්ට chance එකෙමුත් හිත යන්නේ මෙතෙන්ද කියන තැනට හිත හදනවා කියන එක හිතන්න ජීවත් වෙද්දී ඒ නිසා ඒක තමයි කියන්නේ අපනිදාය භාවනාවේදී අපනිදාය වෙච්ච වෙලාවට හිත ඒ වෙලාවේදී නිකන් බත්තලිය උහුණට වැඩිය උතරනවා නම් ඇල්ලොතු ටිකක් දාපු ගමන් හිටිනවනේ. ඉතින් ඇල්ලොතු ටික ළඟ තියෙන්න eBay. ඒ වෙලාවේ ලින්දට ගිහිල්ලා එන්න උනොත් එහෙම ඉතින් ඉවරනේ බත්තලිය. ඒ වෙලාවේ අරන දාන්න ඇල්ලොතු ටිකක් තියෙනවා. අපි පඳු තම්බනකොට පඳු වැලිය උතුරනවා සමහරවල්. උතුරනකොට ඇල්ලොතු ටිකක් ළඟ තියාගෙන ඉන්නවා. පඳු වැලිය රත් වෙන එක හොඳයි. ඒක සීමරින් වලට හොඳයි. නමුත් උනට උතුරලා ගියොත් ලිපත් නෙවෙයි. එතකොට වැඩිම දඟලන්න આવොත් ඇල්ලොතු ටිකක් දානවා. එතකොට අරක බහිනවනේ ඩක් කාලා. එච්චරයි. අන්න ඒ වගේ අපිට ඒ සරණක් පිටක් නැතුව අපි මේ භෞතික සම්පත්තිය හිතාන ඉන්න මිනිස්සයාට බුදුහාමුදුරෝ කට හොදලා තිරසනයි කියලා කියනවා. මේ ප්‍රපංච ඔලම ජීවිත ගත කරන මිනිස්සයා පපංචාබිරතෝ මගෝ මුර්ගයා කියලා කියනවා. අටුවචාන් වහන්සේලා ටිකක් අනුකම්පාවෙන් කියන මෝඩයයි කියලා. බුදුහාමුදුරුවෝ කියන වචන ලොකු සාන්ති කියනවා මෝඩයා කියන වචනේ මොනේ ඔක මුර්ගයා කියන වචනේත් උත්තර තියෙනවායි කියලා. අපි මොනවද මේ හම්බ කරන්නේ? බුදු ගුණේ වඩනවනම් වචනෙන් කරන්න වචනාර්ථය ගන්න වචනාර්ථයෙන් කියවන දේ ගන්න එතකොට කාට හරි කිව්වොත් එහෙම බුදු ගුණේ වඩන හැම චිත්තක්ෂණයක්ම බුදු හිතක් තියෙන්නේ කියලා බෞද්ධ පිළිගන්න කැමති නැහැ. අම්බෝ අපිට කොහෙද බුදු හිතක් තියෙන්නේ? ඒකට වෙනමම ඉපදෙන්න එපාද කියලා කිට්ටු කරන්න කැමති නැහැ. බුදුන් දිගන්නේ බය වෙන්න එපා ගන්න මේ කල්බතු ක්‍රමයට සල්ලි ගන්න හරි ගියාම බිස්නස් එක හරි ගියාම ගෙවන්න. ට්‍රාන්ස්ලෝඩ් එකට දෙන්න හොඳටම කැමති ෆිනෑන්ස් සිස්ටම් එකට. ගන්න කැමති නැහැ. එනිසා බුදු ගුණේ නරක නැහැ. බුදු ගුණේ බුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒකමයි ආනාපාන සතිය කියන්නේ තෝකමයි. කායගත සතිය කියන්නේ තෝකමයි. මෛත්‍රිය කියත් ඔච්චරයි. හැබැයි කරන දේ දවසින් දවස දවසින් දවස අත්දකින්න දෙයක් බවටපත් කරගන්න ඕනේ. නිකන් ගාත සජ්ජායනා කරන එක තමයි පටන් ගන්න. නමුත් ඒක නෙවෙයි අවසානේ. අන්න ඒ විදිහට බුද්ධ ආගමට වඩනවනම් හොඳයි. අපි යන් දීගාබරේ. ස්වාමීනි ධර්මයේ ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ආදී ධානගෙන සඳහන් වේ. අපි මේ භාවනාවේ යෙදී සිටියේදී මෙම ධාන අවස්ථාවට පත්වී සිටින බැව් හඳුනාගන්නේ කෙසේද? සමහර විට අපි ධානවලට නොපැමිණ ධාන මට්ටමේ ඇතැයි මුලාවට පත්වන අවස්ථා ඇද්ද? සිත සමාධිමත් වීමේදී නොයෙකුත් ආලෝක ආදිය පහළ වේ යයි අසා ඇත. මම කාලයක් සිට භාවනා කරන නමුත් කණාමැදිරි එළියක්වත් තරම්වත් දැක නැත. ඇත්තේ ආස්වාස ප්‍රස්වාසය දැනීම පමණකි. මා තව උත්සාහ කළ යුතුයද? ඔව් ගියපාර දැනෙන්න ගියාට පස්සේ අනුලා මේ මම නැතුව කට්ටියකට කමටහන් දුන්නලු. එතකොට එක්කෙනෙක් කතා කරලා කිව්වලු මේ මේ අනේ අනුලා මේ එක එකන එක එකනා මේ මේ මේලි දැක්ක අර එලි දැක්ක කියලා කියනවා. ඒ මේ කියන එක නෑ ඒක එලි තිබිලා එලි නැති වෙලා ගිහලා හරි කණා මෙතේ කරේ දැකලා නෑ. ඒ නිසා අන්වලි එලෑරියලු ලයිට් බිල ගෙවලා නැති ඇති කියලා. ලයිට් බිල ගෙවපු ගා ගිලේ වැටෙනවා. ඒ නිසා මේ අහන දේවල් වලට තමයි භාවනා කරන්නේ. මේකේ අන්තිමට මිසලිය තියෙනවා මම ආනපාන දිගේ යනවා කියලා. එච්චරයි. ඔය මොනවා තිබුණත් ඔය එක එකනා කියන කතා කව වුණත් දුවේ එපා ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දුන්නේ කියලා නන්දමාලි කියනවනේ. එයාගේ ආනාපාන සතිය තීරණ බුදුරන් කියනවා සියල්ල සම්පාදනය කරනවා කියන. ඒ වගේම මේ භාවනා කරනකොට සමාධි වර්ග දෙකක් තියෙනවා සමත සමාධි විපස්සනා සමාධි කියලා. විපස්සනා වේදී වගේ පංගු peeru බෙදන්නේ අවශ්‍ය සමාධිය එතන සකස් කරගෙන යන්නේ හරියට දුවන වාහනේ කාර් එක බැටරි charge වෙනවා වගේ. වාහනේ දුවනවා බැටරි එතන එතන charge වෙනවා. ඉතින් ඕන තරම් cell starter ගන්න පුළුවන්, phone ගන්න පුළුවන්, light පත්තු කරන්න පුළුවන්. බැටරි charge වෙනවා. එහෙම එකක් තියෙනවා. සමථ සමාධියේ මට්ටම් තියෙනවා. නමුත් ඒ බුරුම පණ්ඩිසාංශගේ In This Life Itself කියන පොතේ උන්වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ඒව අඳුනා ගන්න හැටි. විපස්සනා සමාධි කියලා නමක් දාලා කවුරක්වත් ඒ වැඩේ කරලා තිබුණා. ඒ සංසමයි කරලා තියෙන්නේ. පොත අරන් කියවන්නේ විපස්සනා සමාධි හතර සමථ සමාධිත් එක්ක සම්බන්ධ කරලා පෙන්ලා දීලා තියෙනවා. හැබැයි ඒව දැන ගැනීම අත්‍යවශ්‍ය නිසා නෙවෙයි එහෙම කරන්නේ. දැනගන්න ඕන දැනගන්න පුළුවන්. ඒක නිසා යම් තාක් ආනාපාන හිත පවතිනවනම් පවතින තාක් ඒ චිත්තක්ෂණයේ කෙලස් නැහැ කියලා මතක තියාගන්න. කොයි වෙලාවක හෝ ආනාපාන හිත තියෙනවනම් ඔය සංසාරයක් දිගේ ගෙනාවු මෝහපටල ඒ චිත්තක්ෂණේ නෑ මේ ආශ්චර්ය විතරක් හිතක්. යම් වෙලාවක නම් ආනාපාන හිත තියෙන ඒ වෙලාවේ රාගෙ නෑ, ද්වේෂෙ නෑ, මෝහෙ නෑ. ඊට පුළුවන් නම් ඊගා චිත්තක්ෂණෙත් ඒ විදිහටම පාත්තන්න. එතකොට අර නික්ලේශී චිත්තක්ෂණය මේකටත් යනවා. එච්චරයි අපට ඕනේ කරන්නේ. මේ කෙලෙස් සමුන් කිරීම මේ සංසාරේ පුරාවට වෙච්ච මේ තොංගාන දැන් නැතුව රැස් කරපු කෙලෙස්. මේ වගේ උපක්‍රමයකින් උන්තර කැපෙන කඩුවකින් අලකොල්ලන්තක් කැති ගෑවා වගේ ගහනකොට චස් කාලා කපල යනවා නම් ඕකේ මොනවා නැති වුණා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ප්‍රයෝජනෙයි සලකලා බලන්න එක දිගට චිත්තක්ෂණ කීපයක් නැත්නම් තප්පර කීපයක් ආනාපානෙම පවත්තලා හැරලා බැලුවොත් ඒ ඒ ගත කරපු වෙලාවේ හිතේ මොන මොන කෙලස් જાති තිබුණාද කියලා කල්පයක් බැලුවත් කෙලස් නැහැ. අන්න ඒක සමාදම් වෙන්නේ. ඒක සමාදම් වෙලා යනකොට මේ භාවනාවේ ඊටාත්ම වැදගත් මේ තමන් මේ ඇති වෙලා තියෙන తত্ত্বය සමාදම් වෙනවා කියන එකට. මේ හීනමානයේ තියෙන කෙනාට කොච්චර දුන්නත් නැති එක ගැන කතා කරනවා. ඒ මනුස්සයර කවදාකවත් භාවනා ප්‍රතිඵලයක් නොලැබෙනව නෙවෙයි. ලැබුණට සමාදානයක් නැති නිසා බුද්ධියට සින්න වෙන්නේ නැහැ. බුදුචානන්සේගේ නවආරාදී බුදුගුණවල එක ගුණයක් තියෙනවා සුගත ගුණය. ඒක කියනවා සුන්දර ලෙස මේ ගමන ගමන් කෙරුවා බුදුහාමුදුරුවෝ භාවනා කරන කාලේ ගුරුවරයෙක් නැහැ මේ වගේ භාවනා මධ්‍යස්ථාන නැහැ කමටහන් දෙන්න කෙනෙක් නැහැ චිව්පස්සේ දෙන්න කෙනෙක් නැහැ උන්වහන්සේ හොයාගෙන ගියත් hina වෙවි ගමන ගිහිල්ලා තියෙනවා hina වෙවි යන මනසට මේ භාවනා ගමන ඒකාන්ත ප්‍රතිඵල සහිතයි ප්‍රතිඵල බලාපොරොත්තු යන මනුස්සයාට හැමදාම තියෙන පශ්චාත්තාපය එහෙම නැත්නම් හම්බෙච්ච නැති ප්‍රදේශ ගැන කතා කරනවායි කියලා කියන්නේ තන්නේ කර මාරපාක්ෂිකයි. ඒක ශාසනය සඳහන් කරන්නේ අකුසල් සමාදානය කියලා. වැරදි නැවත නැවත සිහිපත් කරනවා. තමන් ඇති වෙච්ච වැරද්ද නැවත නැවත සිහිපත් කරනවා. ඒක ෂුවර් එකට මරණ මොහොතේ සිහිපත් වෙනවා. ඒක නිසා මම මේ ළඟදි මතක් කරලා කිව්වා. අරක් කපන්නේ මුස්ලිම් මිනිස්සු. පව් සමාදන් වෙන්නේ අපි. ඌට පව් ගින්නේ නැහනේ. කවදා සමාදන් වෙන්නේ නැහැ. මම වැරදි වැඩක් කරනවා කියලා දන්නේත් නැහැ ඌ. අපි තමයි චික්කේ මේ තම්බියට එන ගහන්න ඕන මේක එපා යන්න එපායි කියලා මස් කන්නේ අපි තමයි. හැබැයි ඒන තම්බියාගේ වැරද්ද අකුසලේ සමාදන් වෙනවා. ඒ නිසා බෞද්ධය අනිවාර්යයෙන්ම එනවා අපායි. ඇයි ඒ දන්නවනේ සත්තුක පොත අපාය යනවා කිය. කපන්න වෙන කවුද? ඊපස්සේ යේසුස් දෙයයන්න්ස හොඳ වෙලාවට කියලා දීලා නැහැ පව් කියලා. ඌ කපනවා ගානක් නතෝ කපනවා. කොහේදෝ ඉන්න මනසේ සමාදාන. මේ අල්ලපු කිසි මනසේ පව් කරන්නේ. මේකේ ඉතුරු මනසේ අපායයි. අපේ සදාචාරය මහා මහා කරදරකාරී සදාචාරයක් තියෙන්නේ වැරදිච්ච එක විතරමයි කතා කරන්නේ. ඒකට කියනවා අකුසල් සමාදානය කියලා එක භයානක වැරද්දක්. මොකද අකුසලයක් කරලා ඒක සමාදාන් වෙන නැවත නැවත වාරයක් පාස අර අකුසලයේ රැව් පිළිසව් දෙනවා. ඒ නිසා අපේ හිත පිරීලා තියෙන්නේ නිතරම කරපු අකුසල් වලින්. කවදා හරි හිතන්න වෙලාවක ඇවිල්ලා නෑනේ ඔච්චර જાති කරවත් මම මේ මේ දේවල් කරලා තියෙන කියලා කුසල හිතාවයි කියලා. නැත්නම් කුසල හිත වැඩි උණයි කියලා. ඊට පස්සේ මනසට මොන දේ කරුවත් කුසලයේ තමයි. ඒ නිසා සංකදම සූත්‍රයේ සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා. උඟාක් පින් කරන කට්ටිය අපාය යනවා කියලා. දැන් ගොඩක් පව කරපුවා දිවි ලෝක යනවා කියලා. අපිව දන්න කර්මයේ කනෝපලයේ කතාව නෑ ඒකේ. ඒක මොකද හේතුව පව කෙරුවට කමන්නේ නෑ. කරව දැනගත්ත දවසේ ඉල්ල ඒකට ඒක අමතක කරලා පින් පැත්තට බලය. තියෙනවනේ ඕන දෙයක් කරන්න පුළුවන්. අර කරපු ගමන් පශ්චාත්තාපේ හිටියයි කියලා මොකක්ද හම්බෙන්නේ? අකුසල් සමාදාන. ඒ නිසා භාවනා කරන එක නයි කවදාද මේ මානේ මොනව නැතත් භාවනා කරනවනේ. මොනව නැතත් මට ආනපාන තියෙනවද කියලා සමාදාන් වෙන දවස ආවට පස්සේ ඒ මනුස්සයා මොනව නොකර හිටියත් කුසල් වැඩෙනවා. මොකද එයා තමන්ගේ ජීවිතය ගැන පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය, හුදේකලාව මේ පිරි මේ සතුට ඒ ඇතුලෙන් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තට මම පිළිගන්නවා ඒකට ගොඩාක් ආයෝජනය කරාට පස්සේ තමයි කෙනෙකුට මේ හැකි සංඥා වෙන්නේ. නමුත් මතක තියාගන්න බහනා මුලින් ඉඳලම සතියේ තියෙන සුවිශේෂී ගතිය තමයි සතිය කවදාකවත් තරජිත දේවල් නැවත නැවත කී කියා සමාදම් වෙන්නේ ඊ ගාව අවස්ථාවේදී හරි පාරේ යන්න ඊයේ වෙච්ච වැරදි ටිකෙන් ප්‍රයෝජන අරගෙන හරි පාට දාගන්න උත්සාහ කරලා බැලුවොත් මට ආනාපානෙ පේනවනම් ඔය කලාමැදිරි එළිය ඕනේ නැහැ. ආනාපානෙ දිගට යනවා නම් කෙලස් කැපෙනවා. හැබැයි මයික් එකට කතා කරනවා නම් හොඳයි. අවසරයි. sitting and walking meditation ගැන අප අවධානයෙන් සිටියද එදිනදා කටයුතුවලදී විශේෂයෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී වැසිකිලි සහ කැසිකිලි කටයුතුවලදී බොහෝ දෙනා අවධානයක් යොමු නොකරන බව පෙනෙන්නට තිබේ. මෙම ස්ථානයට වඩා ශ්‍රී ලාංකිකයින් බහුලව එකතු වන ස්ථානයන්හිදී මෙය වඩාත් ප්‍රකටය. මෝරණ ලද ලී නමනවාට වඩා ඔබ වහන්සේ පාසල්වල දියත් කර ඇති වැඩ සති වැඩසටහනට මෙය එකතු කරගතහොත් ඊට වටිනවායයි සිතේ. තෙරුවන් සරණයි. නෑ ඒක නිසා මේ ස්ථානයක් කරන ලොකු ආම්දුරන්න ගොඩක් පින් කරගන්න පුළුවන්. කට්ටිය ඇවිල්ලා කක්ක කරලා යනවා ආම්දුර කැසිකිලි හොද. ඒ තමයි ලොකුම පින්. තරතර බලන්න එපා. ඒක හොඳට මතක තියාගෙන ඉන්න ඕනම කෙනෙක් බුදුචාන් වහන්සේ සඳහන් කරේ මම ඉන්න ස්ථානේ தත්ත්වේ මටයි අයිති. ඒසත් ඔබ ඒක සුද්ධ කරපියා. මට කරන දෙයක් විදිහට කරපියා නැත්නම් මට කරන්න වෙන්නේ ඕක. ඉතින් ඒක කෙරුවට පස්සේ කාටවත් ඇවිල්ලා කියන්න ඕනේ මේක මේ බුදුහාමසංග වැඩේ කරන්න ඕනේ කියලා කැමති කෙනා කරයි. කවදාකවත් බහුජන මතය බහුජනතාව ඒක කරයි කියලා හිතන්න එපා. මේ රටවල වල ඒක තියෙනවා මේ මිනිසුන්ට ඒක කියලා දීලා දීලා ඒක ඔය වගේ එකකින් ආපු එකක් නෙවෙයි ටැක්ස් වලින් කරන වැඩක්. ඒනේ හොඳට මතක තියාගන්න ඕන කෙනෙකුට කියන්නේ ඔන්න විදියට ඕන විදියට කක්ක කරලා කාලා බීලා ඵලයක් මම හෙට එනකොටත් මොකට ඒ විදියටම හදලා තියෙනවා කියලා මං කියනවා දසපාරමිතාම් පිරෙනවා කියලා. කවුරු හරි කරන වැරද්දකට සමාව දෙන්න පුළුවන් නම් දසපාරමිතාම් පිරෙනවා. ඒ නිසා මේ වගේ තැනකට යන්න ඊළේ ටික කරන්න. ඒ බුරුමේ 500ක් පැවිදි කරනවා. පොඩි ගෑන ළමයි 550යි පිරිමි ළමයි 250යි. ඉතින් අපි අවුරුදු දෙකක් ගියාට පස්සේ මමත් නිවාසික කරලා මට කිව්වා ඒ පිරිමි ළමයිගේ දැන් පැවිදිලානේ වැසිකිලි හොදන්නේ කියලා. මම විවේකানন্দ හඳුර බාරගත්තයි. පුදුමාකාර බින් සිද්ධ වෙන වැඩක්. මොකද ගැමි දරුවෝ වැසිකිලි පාවිච්චි කරන දන්නේ නැහැ. හැම තැනම කැත කරලා ගිහිල්ලා තියෙනවා. ඒකට හම්බ වෙන සුළු වෙලාවක් ඒකට. ඉතින් ගියාට පස්සේ අපි පුදුමාකාර සතුටකින් වැඩේ කරනවා. ඒතර මට හිතෙනවා මේ වගේ මේ වගේ බරපතල දෙයකට කරදුන් නැත්තම් අපිට මහානකම පිහිටන්නේ නැහැ. මහානගම පිහිටන්නේ ඒ වගේ බරක් අදිනවනේ. ඉතින්සක් යනකොට මං හිටියෝ උඩ තට්ටුවේ පල්ලෙහා බලන පොඩි හාමුදුරු පෙට්ටියෙක් ගහගෙන ඉන්නවා සොක්‍රටිස් වාගේ. බලාගත්ත තේම ඉන්නවා. පින්නපත යන්න ඉස්සලා පටන් අත් විනාඩි 45 ක ඇවිල්ලා බඩත් ඉන්නවා. මට බුරුම් බෑ මං ගිහිල්ලා ඇහුවා මොකද කියලා. බු බලන්නේ නිකන් පුදුමාකාර තලතුණා කරන මොනවක්වත් කියන්නේ නැහැ. මම දැක්කා මෙතන සිවුරු ගොඩක් තියෙන එක මැස්ස වහනවා. උට රෑ බඩ ගිහිල්ලා. මේ වගේ ශාලාවක 400 200ක් විතර දානවා. ඊට පස්සේ මේ මට කියා ගන්න තේරෙන පස්සේ මං ගෙනියලා හොඳට හොදලා අවුවේ දාලා මං කිව්වා ඔයාට වෙන අඳින්න දෙයක් තියනවද කියලා. ඇඳගෙන ඉන්න එක මොනවා වෙලා තියෙනවද දන්නේ නැහැ. අර රෑ එහෙම බඩගිල ළඟ ඉන්න දෙන්නම හොඳටම දොස් කියන්න ඇති. මු පොදිය ගෙනල්ලා තියාගෙන දැන් මේ කරගන්න තේරෙන්නේ නැහැ. බලන්න ඉන්නවා. ඉතින් මට හිතුණා ගිය අම්මට අපටවත් කරගන්න බැරි જાති පිනක් මේ. හම්බෙච්චලා කෙරුවා මං ඒත් බලහන් හිටියා මම සිවුර ගෙනියන්න එයිද කියලා. ඒ එතනම රෙදි වේලෙන්න දාලා තියෙන්නේ. පස්සේ ඇවිල්ලා අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක් කරන්න පුළුවන් නෙවෙයි. ඒක භාවනා මධ්‍යස්ථානයේ කරන කොච්චර වටනද කියලා බලන්න. නිසා ඒකට හොඳට බලන්න බලලා ඒ ටික කරන්න. කරනකොට අපේ අතින් වෙලා තියෙන පව් වුණ සමා වෙනවා. ඇයි මේ බුදුහාමුදුරන්ගේ වත නෙමෙයි අපි කරන්නේ. බුදුහාමුදුර මේක කරන්න ඕනේ. බුදුහාමුදුර හොයාගෙන ආව පොඩි දරුවෙක් නෝ එතන ඉන්නේ. බඩ ගියාට. ඒක පන්දිස්වාංශර කරන්න බෑනේ. ඒ වෙලාව හම්බෙච්චලා ඒටි කෙරුවා ඊපස්සේ මම මගේ අද්දකින් ඒ වගේ පින්කම් දෙක තුනක් කරලා තියෙනවා. මට පුදුමාකාර මේ සෙනඟක් එක්ක ඉන්නකොට විශ්වාසයක් තියෙනවා. මට කොහි ගියත් වරදින්නේ නැහැ කියලා. ඒ ඕනේ නම් කාට හරි සාමූහික වැඩ පිළිවෙලට යන්න ඊළ වැසිකිලි හොදන්න. මිදුලතු ගන්න. පඩික්කම් හොදන්න. පුදුම නිහතමානිකමක් වෙනවා. පුදුම ඒක හරිම අහිංසක වැඩක්. හැමෝටම කරන්න බෑ. ඒ හැමෝටම කරන්න පිං නෑ කියලා මම කියනවා. ඒ දේ කරලා බලන්න ඊට පස්සේ මම එකක් කියන්න. ඒ වැඩේ පුරුදු වුණා නම් ඒ මනුස්සයාට විදේශයක් කියලා එකක් නෑ. කොත්තන ගියත් ගෙදරවා වගේ. ඒ විදිහේ තියෙන කරණ තියෙන වැඩේ කරන්න දන්න මනුස්සයාට කොහෙ ගියත් විදේශයක් කියලා හිතෙන්නේ නෑ. එයා දන්නවා හරියටම මෙන්න මේ මෙතන වැහුවා නම් වැඩේ හරි කියලා. ඒ එන්නේ මොකද්ද? ඒ අපි මේ අපෙන් සමාජයට විය යුත්තක් තියෙනවා. ඒ කවුරුත් ඇවිල්ලා අපිට නම් කරලා අර කරපම් මේ කරපම් කියන්න ඕනේ. ඒ දේ කරන්න දන්නවනම් ඊට පස්සේ එන මේ විශ්වාසය මොන විභාගයක් පාස් කළවත් කරන්න බෑ. ඒ නිසා මේ වැසිකිලි වත ආරණ්‍යක තියෙන වැසිකිලි වත මා පුදුමාකාර තැනක් ඕනෙම ආරණ්‍යක වග විභාගේ බලන්න වැසිකිලි බලන්න. වැසිකිලි සක්මනයි බලන්න. වැසිකිලි සක්මනයි ජරා වෙලා තියෙනවා නම් ඉතින් එහෙනම් ඉතින් ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ කියන්නේ එතන වැඩක් වෙන තැනක් නෙවෙයි. බොරු සෝබනයක් විතරයි තියෙන්නේ. ඒ දෙක සුද්ධ පවිත්‍ර කරලා තියලා තියෙනවනම් ඒ කියන්නේ එතන වැඩ යන තැන. ඒ නිසා බලන්න මේ වගේ පිංකම් හොයාගෙන කරන්ඩ ඒක ඔක්කොටම කරන්න පුළුවන් පිංකම් නෙවෙයි. ඒවා මේ දතපාරමිතාම එක වැඩේ එක එක පහරෙන් කරන්න පුළුවන් දෙයක් තමයි අනුන් කරන වැරද්දකට සමාව දෙන්න ඕන. ඒකල යාට නොදැනෙන්න ඒ වැඩේ කරලා දාන්න. ඒ ඒ ඒතන ඒ ඒ ජීවිතයේ සම්පූර්ණ එක පවුලක ඉන්නා වගේ පුදුමාකාර සහෝදරකමක් වෙනවා හිතන්න එපා මේ කොස්සන් ගැහිල්ලෙන් එහෙම නැත්නම් මේ නම්බුනාම දීමෙන් මේක වෙනවයි කියලා. ඒක වෙනම ভাইබ්‍රේෂන් එක කියන්නේ. good vibration කියලා එකක් තියෙනවා. ඒක කරන මනුස්සයාට කිසි තැනක පැකිලීමක් නැහැ. ඉතින් ඒ නිසා ඒකට කවුරුත් ඇඟිලි ගහන්න ඕනේ නැහැ. ඔක්කොටම කරන්නත් දැව වැඩේ. ඒක සිංහලයේ තියෙන ගතියක්. නමුත් මම දන්නවා ඒක පාරමිතා පිළිම අවශ්‍ය කරන තියෙනවා නම් ඔය දාන දෙන සිල් ලකින වැඩවලට වැඩිය මේක නොමිලේ හම්බෙන පිංකමක් කියලා මම කියනවා. ඒ නිසා කැමැති කැමැති එක්කනම් කරගන්න කරපන් කියලා කාටවත් කවටවත් තව කෙනෙකුට කියන්න බෑ. මොකද මේ රුක්මන් කියන්නේ. එහෙනම් නෑ ඒක හැමදාම කරන්න හම්බ වෙන්නේ නැහැ අපට. හම්බ වෙච්ච වෙලාවේ මේ මං කිව්වේ මට දනදා වංශයේදී වත හම්බුණා නම් මං කොච්චර සතුටු වෙනවද කියලා. නන්ද දතුනාසිගේ වත හම්බ වෙනවා නම් අපි කොච්චර සතුටින් ගිහිල්ලා වත කරනවද? ඒ වගේ වැසිකිලියක් හොදන්න හම්බ වෙනවා නම් ඒ වගේ කාට හරි බැරි කෙනෙකුට උදව් කරන්න හම්බ වෙනවා නම් ඒක දන්ත දාතුනාසිගේ වත හම්බනවා වගේ අරගෙන කරන්නේ පුදුම මුල් බැහැකීම සිද්ධ ඕනේ සමිතියක ඕනේ සභාවක ඕනේ දේශයක එතෙන්න දන්න මනුස්සයාට බලන්න ලෝකේ ඕනම තැනක නායකත්වයක් කරන ශ්‍රේෂ්ඨත්වයක් කරන වීරත්වයක් ඇති කරගත්ත මනුස්සයා කොතනින්ද පාඩම ඉගෙනගෙන තියෙන්නේ කියලා විශ්වවිද්‍යාලවල නෙමෙයි. ඔතනින් තමයි අහුලන්නේ. ආයෙ වටන්න බෑ. මුක්කාටවත් වටන්න බෑ නිසා ඒක භාවනාදී සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා සම්මුතිය ඥානං කියලා. මේ සම්මුතිය ඥානය තැනක ඉන්නකොට ඒ තැනට වෙන්න ඕන දේ යුතුයකම වත සිද්ධ වෙන්න ඕන. මෙලාව හරි. දැන් අපි ඇත්තට විනාඩි 10ක් විතර වැඩිපුරක් තරම් තියෙනවා. එතකොට අපිට තියෙනවා විනාඩි 50ක විතර කාලයක් සක්මනට අපි තුනහමාට නැවත රැස් වෙනවා. සාමූහික පරියන්ක භාවනාවකට ඒ අනුව අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.